බලනකොට යම් විශේෂතා තියෙනවා ඒ වයිචරම සුවිශේෂතා හොඳ පැත්තේ සුන්දර පැත්තේ විශේෂතා නෙවෙයි මේක ගැඹුරු නිසා තේරුම් ගන්න බැරි කමේ විශේෂතා තියෙන. එනිසා මේ සූත්‍රයේ ඒ 15000ක් විතර තියෙන සූත්‍ර වලින් සරුවචාන්සේ දේශනා කරුවට පස්සේ අසාගෙන හිටපු අය සන්තෝෂයටපත් වෙච්චි නැති ಜಾති සූත්‍රයක්. අනිකොත් හැම සූත්‍රයක්ම වෙනකොට තථාගතයන් සුත්වා පිකු අබිනන්දති නැත්නම් සන්තෝෂ වුණා මෙව අහලා බුදුන්තාන්සේ දේශනා සත්‍ය දේශනාවට පස්සේ භික්ෂුන් වහන්සේලා සතුටු වුණා කියලා කියනවා. මේකේ ප්‍රසිද්ධිය දේශනා කරලා තියෙනවා ආසත් සතුටුපත්ුනේ නැහැ කියලා. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා මේ එවකට ඉඳලම අද වෙනකම්ම සාරවත්න දේශනා ඔක්කොම 100%ක්ම කීපපමණින් එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා වැඳලා සාදුකාරයෙන් බාරගත්තේ කොහොම නෙවෙයි සමහර ඒවා එදාත් තේරුම් ගන්න අපහසු බවට පත් වෙලා තිබිලා තියෙනවා මේක ඊජාති සූත්‍රයක් ඒක වැදගත් නිසා වෙන්නේ නැති ඉතින් මජ්ක්‍ධිමනිකායේ මුලින්ම සඳහන් කරලා තියෙනවා සබ්බදම මූලපරියායේ හැම ධර්මයන්ගේම මූල හේතුව ආකාර විස්තර කරන සූත්‍රයක් ඉතින් ඒක ඒ වගේ සූත්‍රයකින් හරි අඩුවෙන් තමයි බුද්ධ ආගමට උදව් කරන්නේ. ඒක නිසායි මේ බෞද්ධයෝ පවා එහෙම නැත්නම් මේ සර්වචනාංශයේ ඒ විදිහට අදහන අය පවා මේක අහලා සතුටු වෙන්නේ නැත්තේ මොකද ඒගොල්ලෝ අහන්න කැමති වගේ එකක් නෙවෙයි. ඒගොල්ලන්ට අයිති මිනිස්සු ගොඩක් අහන්න කැමති තමන්ගේ මා තත්ත්වය තහවුරු කරන ආගම තහවුරු කරන රට ජාතිය තහවුරු කරන ලාභ සත්කාර සම්මාන සිලෝක තහවුරු කරන දේවල්. අර සබ්බ ධම්ම මූලපරියය කියනකොට මේවා සීරම විකාර බව, සීරම විහිළු බව, සීරම හීන බව, සීරම වැලිමාලිකා බව, සීරම සබම් බබුළු බව, සීරම මරිචි මරියාදාවල් විහිළු බව තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අහගෙන ඉන්න එකාට හුස්ම ගන්න බැරුව යනවා. අපහසුවටපත් වෙනවා. ඉතින් මේක ඒ සූත්‍රයේ සමස්ත වශයෙන්ම දකින්න පුළුවන්. මේක ਸਰවචන්නාංශී විකාශය කරන්න විස්තර කරන්නේ තට්ටු හතරකින් මට්ටම් හතරකින් එහෙම නැත්නම් අධීර හතරකින්. ඒ අධීර හතරේ පළවෙනි එකේ සම්බන්ධ වෙන මුල් මුල් කොටසේ උද්ෘතයක් තමයි මම ගෙන හරි දැක්කේ. ඇත්තටම ඒකම තමයි අපි ගිය පාර වතාවෙත් ඉදිරියට ගත්තේ. ඉතින් අද මේක මතක් කර ගැනීමෙන් අපි ඉදිරියට පෙළ සකස් කර ගන්නවා. ඉතින් ඒක වගේම මේ අදීසි ඉස්ලාම් බණහන්ට එන කෙනෙකුට පාදම මතක් කිරීම සකස් වෙනවා. පරණ බණ ආපු අයට සිහියල වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉස්සල්ලාම සරුවචනාංශ මේ ලෝකයා පටලවාගෙන තියෙන එහෙම නැත්නම් වැරදි විදියට වටහාගෙන තියෙන වටහා ගන්න වටහා ගනිමින් ඉන්න වටහා ගන්න බලා ඉස්සරහට සිද්ධ වෙන කරුණු 24ක් ගෙනහැර පාන ඒ නිසා පුදන්සේ නොමසුරුව ඒ කාරණා ඉදිරිපත් කළා කියලා කැමැති කෙනෙකුට කැමැත්තෙන්කින් පටන් අරගෙන තමන්ගේ විග්‍රහය සහ තමන්ගේ අන්වේ ඥාන පහල කරගන්න. ඒ කරලා ඒ 24ම මට්ටම් හතරක විස්තර කරනවා. සාමාන්‍ය නොඇසු නොවිරු එහෙම නැත්නම් බෞසුත භාවයේ නැති ඇසු විරු ඥාන නැති අසුතවත් පුතඥයා මේක සාමාන්‍යයෙන් අටුවාචාරින් වාසලා පෙන්වන්නේ අන්ධ පුතඥයා කිය. මේක අහලවත් නැහැ. කවදාකවත් ඇහුවට හිතට වැටිලක් නැහැ. අහල යම් ප්‍රමාණයකට චින්තාමය මට්ටමට හිතට වැටුණා නම් එයාට කල්යාණ සත්පුරුෂයයි කියලා කියනවා. අන්ධ පුත්‍ජජනේ කියන්නේ. ඉතින් මේ බණකින් අදහස් වෙන්නේ යම් කිසි කෙනෙක්ගේ අන්ධ පුත්‍ජන භාවයේ ඉන්නවනම් එයා කල්යාණ පුත්‍ජන தത്വයට ඔසවා තැබීමයි. මේක අහලවත් තියෙන කියවුවාටපත් කරනවා. එතකොට කෙනෙකුට බලා ගන්න පුළුවන් මේ කියන කතාව අර්ථයක් ධර්මයක් වෙනස හිටිනවද? අර්ථ කුසලයක් වෙනස හිටිනවද? එහෙම නැත්නම් මේක නිකන් තවත් මේ ලෝකේ තියෙන විකාර අදහසක් විතරද කියලා. ඉතින් ඒක එහෙම අහක දාන්න නැතුව බාර ගන්න නොගන්න බව අහන්නට 100%ක් අයිතිවාසිකම් තියෙනවා. බුදුරජාණන්සේ කවදාකවත් කියන්නේ මේ මම කියපු නිසා මේක අහපල්ලා. ඒක දේව නියාමයක් නෙවෙයි. එහෙම නැත්නම් පටවන දෙයක් නෙවෙයි. බුදුරජාණන්සේ අනුකුත් මතවාද අතර මේක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන පළවෙනි දේ තමයි සුතවත් බව. ඉතින් ඒක බුදුරජාණන්සේ කියනවා අසුතවතෝ පුතුජානෝ. අසුවිරු ඥාන නැති කල්යාණ මිත්‍රයෙක් දැකලා නැති, සත්පුරුෂයෙක් දැකලා නැති, ආර්යයන් වහන්සේලමක් දැකලා නැති. ආර්ය ධර්මයේ අහලා නැති, සත්පුරුෂ ධර්මයේ අහලා නැති. ආර්ය ධර්මයේ පොඩ්ඩක්වත් හැසිරෙන්න උත්සාහ කරලා නැති. සත්පුරුෂ ධර්මයේ කවදාකවත් පොඩ්ඩක් හැසිරෙන්න උත්සාහ කරලා නැති කෙනාට අන්ධ පුතඥයයි කියලා කියනවා. එතකොට මේ අන්ධ පුතඥය වැඩ කරන මේ කාරණා විශ්ය අතර බලනකොට අපිට තනි තනියම අපිට පුළුවන් ඒක ආදීත කරගෙන මේ පැත්තම තමන්ගේ ජීවනයේ ජීවන රටාව සහ කල්පනා කරන හැටියට බලනකොට අපි කොච්චරක් දවසේ කොච්චර වෙලාවක් අන්ධ පුතඥ භාවයට වැටෙනවද? දවසේ කොච්චර වෙලාවක් කල්යාණ පුතඥ භාවයට වැටෙනවද? නැත්තම් සුතවත් අධ්‍ය ශාවකෙක් කියන මට්ටමට වැටෙනවද කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරියංකයක ඉන්න පැයක එන චිත්තක්ෂණ ප්‍රමාණය නැත්තම් තප්පර ප්‍රමාණය ගත්තොත් තප්පර කීයක් අපි අසුතවත් පුතඥෙක් විදියට වැඩ කරනවද? තප්පර කීයක් අපි මේ අසුවිරු ඥාන ඇති කල්යාණ සත්පුරුෂෙක් විදිහට ඒක හරි පැත්තට දාගන්න උත්සාහ කරනවාද කියලා බැලුවොත් අපි අතර තියෙන බොහොම සමානකමක්. කොච්චර අහලා තිබුණත් අපි අර ඇබ්බැහිය නිසා පුරුද්ද නිසා අපි සලකන්නේ මේ දේවල් 24ට මොනවත්ක්ම අහපු නැති සත්පුරුෂය දැකලා නැති ආර්යයන් වහන්සේනම දැකලා නැති ඒකට හැසිරෙන්න කැමති නැති ස්වරූපෙට ඒක ඇත්තටම පුද්ගලයේ දෝෂයක්ම නෙවෙයි ඔලොමලකමක් හෝ චින්තාමේ වශයෙන් එන එකක් නෙවෙයි අබ්බැහියට වෙන දෙයක්. අපි මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ මේ පුදුම අබ්බැහියක. ඒ නිසා මේ අබ්බැහියේ සත්පුරුෂ ධර්ම බොහෝම නිකම් බුලත් එතෝ උණු ටිකක් ගන්නවා වගේ කොනක විතරයි තියෙන්නේ. අවශ්‍යලාට පොඩ්ඩක් තොලේ ගා ගන්නවා. එච්චර අනිගමන පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ආර්යයන් වහන්සේලා දකින්න කොටත් ඒක ඉතින් අර කහව හඳ දැක්කා වගේ දැකලා පැත්තක බලා ගන්නවා. මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ අනාර්ය පුද්ගලයෝ. ඒගොල්ලන්ගේ විවස්ථාවල් ලෝකේ තියෙන. ඒ වගේ ආර්ථිකයක් ලෝකේ තියෙන. ඒ වගේ සමාජ ධර්ම තියෙන. අපි ඒකේ ගිලී ගත කරනවා. අපි හිතනවා ඉතින් වැඩි ඡන්දෙටනේ අපි ඡන්දෙ දීලා ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා. හැබැයි අමනයි. ඒ මේ බහුජනතාව පිස්සෝ බහුජනතාව අන්ධ පෘ탁 ජනෝ. ඉතින් බහුජනතාව පස්සේ ගියා නම් ඒකම අපායට ආයෙම නෑ ඉන්ටර්සිටි කෙනෙක් ගවගේ මෙහෙම බහවන ගම අහින්න තියෙන අපාය තමයි. ඉතින් කලාතුරකින් කෙනෙක් මේ ලෝකයා පිටිපස්සේ යන්නේ නෑ, ලාභයට සත්කාරට ජනප්‍රිය භාවයට යන්නේ නෑ. ෂත්පුරුෂ ධර්මයක් අහපුවා මේක වදිනවා. ඒකට හිත දිනවා. ඒකේ පුද්ගලයාගේ ලක්ෂණක්. පුද්ගලයාගේ පෞද්ගලික ලක්ෂණයක්. ඒකට කිසිසේත්ම ਸਰවචන් වහන්සේටවත් වග කියන්න බෑ. වග වෙන්නත් බෑ, ක්‍රියාත්මක වෙන්නත් බෑ. හැබැයි ਸਰවචන්සේ නොමසුරුව මේක නැවත නැවත අහන්න සලස්සනවා. එක සැරයක් අහලා තේරුම් ගත්තේ නැහැ කියලා හිතනක් කරගන්නේ නැහැ. දෙසරයක් අහලා හිතනක් ඇහුවේ නැහැ කියලා තේරුම් හිතනක් කරන්නේ නැවත නැවත කියනවා. ඒ මොකද ਸਰවඥාන්සේ පොයිසත් සම්භාර පුරණ කාලේ ඔහම තමයි මේ අන්තිම භවයේ ජෝතිපාල මානවකයා වෙලා ඉන්න වෙලාවේදී කාශ්‍යප ਸਰවඥාන්සේගේ ශාසනය. ජෝතිපාල මානවකයා ගියාට පස්සේ යාළුවා හම්බෙන්නේ යාළුවා තමයි කෂ්ඨපද රොචන්සික ප්‍රධාන උපස්ථායකයා. කිව්වා යම් බුදුහමද බලන්න කියලා. ඒ අවසාන භවයේ ඊගාට බුදු වෙන්න ඉන්න කෙනා. අනේ ওই බුදු මහානට ඔබ රැවටුණාට අපි එනවා දෙව්ව පිටිපස්සේ යන්න ඵලයන් යන්න කියලා නිකන් හිටියා. දෙවෙනිදටත් කිව්වා මම තමයි කරන්නේ උපස්ථාන කරන්නේ මේ මේ ਸਰුවඥයි. අනේ පියඹ එනේනේවා කන උඹ ওই කාර්දෝ තට්ටේකට රැවටිලා බුදු මහානකට රැවටිලා මම ඉන්නේ නැහැ කියලා. ඇසේ මේ ගටිකාර ප්‍රාක්‍මණයා පශ්චාත්තාපුණා මගේ හොඳ මේ යාළුවාටවත් මම මං කියන්නේ මටවත් බෑ ඒතු ගන්නලා දෙන්න මේ ਸਰවචනාංශي අඳුල්ලා දෙන්න හදනකොට එයා කියන මුඩු මහනයි කියලා. පස්සේ නාන්න ගඟට යන ගහන ගිහිල්ල වල නානවා දෙන්න. දැන් මෙයාට තනියම කල්පනා වෙනවා අනේ මේ මනුස්සර කොහොමද හොඳම යාළුවා මේ කියලා දෙන්නේ කියලා. එයාට එක පාට හිතාගන්න ඒ ගටිකාර බ්‍රාහ්මණයා ගටිකාර මේ ඇවිල්ලි වෙරෙලා අනාගාමි කෙනෙක් කියා. තමන්ගේ යාළුවා කෘතඥයා බුදුහාමුදුරුව පිළිගන්න කැමති නැහැ. කෙස්සල්ලෙන් අල්ලා ගන්නවා හෙල්ලෙන්න බැරි වෙන්නේ. වරෙන් යන්න බුදුන් දකින්න කියලා. ඒදුර මේ මේ ජෝතිපාල මානවකදී කොමේ මගේ යාළුවා මයිත් එක හොඳට ගන්න පුළුවන් කියලා ඔක්කොම කළා මොකද මේ කෙස්සටියෙන් අල්ලගෙන වරයක් හොයන්න බුදුහාමුදුරුව දකින්න කියලා කියන්නේ කියන ඕනේ ඕනේ කියලා තාට යනවා. බුදුජානක ළඟට ගියාට පස්සේ ගටිකාරාපව ගෙදර යනවා ජෝතිපාල එතන පැවිදි වෙනවා මේ මේ අන්තිම භවයේ සාකස්සේප සර්වචන්නාංශගේ භවයේ පිච්චිදේ මේ මහබෝසතාණන්සේ පාරමිතා පුරල ඔක්කොම කරලා ඒ වගේ ගටිකාර අනාගාමී වෙලා යාළුවගේ කෙස්සල්ලේ ගල්ලන්න හිතන්නේ දුම් පෙන්නන තියෙන ආසාව ඒක නිසා හිතන්න එපා අපිට බුදුන් දැකලා නිවන් දකින්න බැරි අපේම මෝඩකම් කියලා. මේ ඇබ්බැහියේ වැරද්ද අපි ගත කරන්නේ කක්ක පණුවොත් එක්ක. අසුචි වලේ අසුචි පණුවොත් එක්ක. උන්දලත් එක්ක මොන පිළිදුවක්වත් හොයන්න බෑ. උන්දලත් එක්ක කතා කරන තාකල් වැඩ කරන තාකල් අසුතෝතෝ පුදුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරි ධම්මේ අවිනීතෝ සප්පුරි ධම්මේ අකෝවිදෝ. ඉතින් අපි වැඩි වෙලා ගත කරන්නේ කොහෙද කියලා හිතන්න. ඒ ගත කරන එක ඇබ්බැහි වෙනවා. ඒ කිය ඇබ්බැහි මොකද කරන්නේ? අපි මේ කුඩුකාරින්න බයිනවා. බොන මිනිසුන්ට බයිනවා. ස්ත්‍රී දූර්තයන්ට බයිනවා. සූදු කෙලින මිනිසුන්ට බයිනවා. දූර්තයි කියලා. එකෙක් නෑ දූර්ත නැති. ඔක්කොමලා ඉන්නේ මොකද්දෝ ඇබ්බැහි එක ගත කරනවා. ඉතින් අපිට පුළුවන් මේ පැයක බණ කියලා. ওই සබ්බදම්ම මූලපරියාව ගන්නඳ මම බලාපොරොත්තු නැත්තේත් නෑ. මම ළඟ බලාපොරොත්තු ඇත්තේත් නෑ. තේරෙන්නේ නෑ කියන එක නම් මට තේරෙනවා. ඒ ඉන්න හරිය මේක ඉවරචිකමයි වෙන්නේ හතෙන්ද නම්. ඊට පස්සේ කොහේ කොට ගන්නද? මහ බෝසතාණන් වහන්සේත් ගොඩ ආවේ ওই ක්‍රමයට විතරයි. වෙන මැජික් එකක් නැහැ මේ ලෝකේ. වෙන සුභාධින්තනයක් නැහැ. වෙන පිනක් කරලා ඔක මේ මේ හෙට්ටු කරන්න බෑ. මේක මේකෙන්මයි කරන්න තියෙන්නේ. නිසා නැවත නැවත කියනවා. වෙහෙස නොබල කියනවා. අන්නේම කියන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කාරණා 24ක් අරගෙන පෙන්නනවා. ඒ යාගේ පෘථග්ජනක පෘථග්ජන කන. පඩමෙන් පඩවිතෝ සංජානතු. මේ පෘථුවිය පෘථුවියයි හඟි. පෘථිවි කියලා අපි වහර ගන්නවා මේ පොළොව. ඉතින් අපි එදා මතක් කරගත්තේ භූපති කියලා කියන්නේ රජුරෝ කියලා කියන්නේ පොළොවට අධිපති. අපි ඉඩම් අල්ලන එක නෙමේ දේශී මාර්ගල කියලා යුද්ධ කියලා සත්තු මරාගෙන හොරකම් කරගෙන යුද්ධ කරගෙන ආයුධ හදාගෙන ලේ පෙරාගෙන නටන්නේ මේ ඉඩම් අල්ලන. ඉතින් අපි හිතනවා ඒක මේ අධිරාජ්‍යවාදී නැත්නම් අශෝක අධිරාජ්‍යය නැත්නම් මේ ඒ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය ලෝකේ ශ්‍රේෂ්ඨ අධිරාජයන් බවට පත් වෙලා තියෙන පෘථිවියේ වැඩි කොටසක් අල්ලගත්තා. පුංචියෙන් පටන් ගන්න ලොකු වැඩි කොටසක් අනිත් ඒකනේ අපි දරුවන්ට උගන්වන්නේ. ඒකනේ අපි දේශපාලන විද්‍යාව, ඒකනේ අපි ආර්ථිකය, ඒකනේ සමාජය කියන නිසා අපි ඉන්නේ ඉඩම් අල්ලන වැඩපිළිවෙලක. ටිකටෝම ඉන්නේ ඉඩම් අල්ලන වැඩපිළිවෙලක. ඒකේ තව පුංචි පැත්තකුත් තියෙනවා. දැන් මේ පෘථුවිය කියලා මේ සෞරග්‍රහ මණ්ඩලය එක තැනකට දාගෙන ඉන්නවනේ ඒකත් හරි අමුතු ඉන්නේ ඒක විතරනේ සත්තු ඉන්නේ ඒක විතරනේ වතුර තියෙන්නේ ඒක විතර තියෙන වාතය තියෙන්නේ අනික වගේ නෑනේ දැට දන්න විදියට දැන් මේ ඉන්න පෘථිවියේ ඉන්න එක එකත් එක එක පුද්ගලයාත් වෙනමම විශ්ව ඉස්සර හිටිය මිනිස්සු ඔක්කොම එක විශ්වයක ඉන්නවා කියලා නෑ එකිනෙකේ කල්පනා රටාව තන්නේ කරම අනිත් එක රටේ වෙනස් එක්කෙනෙක් දකින්න හිණයක් කවදාකවත් කවුරුත් දකින්නේ ඒ නිසා හැම එක යුනිවර්ස් කියන්නේ දැන් මල්ටිවර්ස් කියලා කියනවා එක එකනා ජීවත් වෙන්නේ තමන්ගේ හීන ලෝකේ. ඒ හීන ලෝකෙත් පටවි කියලා එකක් තියෙනවා. මේ මගේ කය. ඒ මම හිතාන ඉන්න හීන ලෝකෙත් ඔක්කොගෙම සම්පූර්ණයි. ඒකෙත් පටවි කියලා කොටසක් තියෙනවා. ඒ පටවිය තමයි අපි මේ ඉඳගත්තට පස්සේ මේක ත්‍රිකෝණාකාර හැඩයට වාඩි වෙලා ඒ ඉඳගෙන බර වශයෙන් දැනනවා පොළවේ හැපෙන හැටි දැනනවා සක්මන් කරනකොට අඩියේ පටවි ධාතුවේ හැප්පෙනවා තේරෙනවා. ඉතින් ඒක අපි දන්නවා මට තිලකයක් තියෙනවා. මම පටවි ධාතුවේ හැප්පෙනවා. ඒ තුල මට භාවනාවක් හැදෙනවා. ඒ තුල මට සතිපට්ඨානයක් වෙනවා. මම සතියට අරමුණු කරනවා පටවි ධාතුව. මේ අසුතවත් පුදුජන නෙවෙයි මම මේ කතා කරන්නේ. නමුත් අසුතවත් පුදුජනෙකුට තේරුම් ගන්න තියෙන අජ්ජත් පටවි කියන එක. බහිද්ධා පටවි කියලා තව එකක් තියෙනවා. බහිද්ධා පටවි තමයි ඔය ඉඩන් හඬු, ඉඩන් ආරවුල්, විහාර නින්ද කම්පනත්, දේශ සීමාරගල යුද්ධ ඔක්කොම තියෙන එකේ. ඒක ඉතින් කියලා දෙන්න දෙයක් නැහැ නේ. නමුත් මේ ඇතුළත පිට පියසඳ අපිට අඟලක් තව උස් වෙන්න පුළුවන් නම් අපි කොච්චරක් පීඩම් කරනවද? අපි අඟලක් තව පපුව දියුණු කරගන්න පුළුවන් නම් කොච්චර උත්සාහ කරනවද? අපි මේකේ පොඩ්ඩක් මේ පාට වැඩි කරගන්න පුළුවන් නම් කොච්චර උත්සාහ කරනවද? මේකේ ඉන්නේ කුරුලාවක් නැති කරගන්න පුළුවන් නම් කොච්චර උත්සාහ කරනවද? කෙස් සුදු කරගන්න පුළුවන් නම් කොච්චර උත්සාහ කරනවද? දත් සම කරගන්න පුළුවන් නම් කොච්චර උත්සාහ කරනවද? පටවි ධාතුවට නටන හැටි පේනවනේ. මේ තමන්ගේ මේ තමන්ගේ යුනිවර්ස් එකේ නැත්නම් තමන්ගේ විශ්වයේ මේ පටවි කියලා ගත්ත කොටසේ එක මැස්සෙක් වහන්න බෑනේ. එක මදුරුවෙක් වහන්න බෑනේ. එක ලෙඩක් ඉන්න බෑනේ මේකට. මේකත් එක්ක කරන රණ්ඩුව දැක්කහම මැස්සෙක් ළඟට එනකොට මැරෙන්න හදනවානේ. මදුරුවෙක් ළඟට එනකොට ඩිංගු කියලා නලියනවා. අපි මේ පඩවි ධාතු අල්ලගෙන දඟලට දඟලී. ඒක නිසා අපිට පඩවි ධාතුවට ඩෙන්ගු හැදෙන්න ඕනේ නැහැ. ඩෙන්ගු තියෙනවා කියලා වත්තරේ ගිය ගමන් අපිට ඩෙන්ගු අමාරු වෙනවා. අන්ති බෙහෙත් ටිකක් ටිකෙනවා. අපි පෝලිං වලට ගිහිල්ලා ඩෙන්ගු සනීප කරන්න උත්සාහ කරනවා. ඒකෙන් අපිට පේන්න පටන් ගන්නවා මේ කය අල්ලගෙන. අපි මොන තරම් සැලසුම් ගන්නවද කියලා. එහෙම නැතුව කරන්න බෑ. ඒක තමයි ලෝකයේ හැටි. නමුත් මේක සංජානනයක් බව, හුතු සංඥාවක් බව, හුතු තමා විසින් දාගත්ත දේශ සීමාවක් බව. උදාහරණයක් වශයෙන් අරගන්න අපි අසුතවත් පුතු ජනෙක් නෙමෙයි සුතවාරිය ශාල්කේ කරගනිමු කොයි මනසට ඕන වෙලා තියෙන මේ පටවි කියන එක අඳුනා ගන්න. දැන් අජ්ජත් පටවි කියන එක අඳුනා ගන්න ඕනේ කියලා හිතනවනම් භාවනා කරන අපිට ගන්න පුළුවන් නිදර්ශනයක් තමයි අපි අරණ්‍යගත වෙලා හරි රුක්ක මූලගත වෙලා හරි ශූන්‍යාකාරගත වෙලා හරි අපි ඉඳගෙන ඉන්න ඉරියව්වක් ගැන ගමු පරියංග කරන ඉරියව්ව. ඇවිල්ලා යම් වෙලාවක අපට ගයක් දොරක් ගමක් නගරයක් කෑනු පිරිමේ අලියැත්තු රත්තරන් මොන මුතුමැණික් සම්බන්ධ දුක් කරදර චිත්ත පීඩා නතර කරන්න නම් බුදුජානනාංශය කියන තමගේ කයට හිත අරගෙන කයෙහි හිත නඩත්තු කරන තාක්කල් ගමක් දොරක් ගැන කල්පනා වෙන්නේ නැහැ. ගෑනු පිරිමි ගැන කල්පනා වෙන්නේ නැහැ. අලියැත්තු මිනිමුතු ගැන නිශ්චල චංචල දේපොළ ගැන තීන වේදනා චිත්ත පීඩා දරද පරිලහ නැහැ. ඒ නිසා බුදුන්සේ කියන කරුණාවෙන් අච්චර ලොකු විශ්වයක් දරත පරිලහ වෙනුවට කයක් ශරීරයක් කියන දරත පරිලහ වලට ගන්නේ කියලා. ඒකට අර අර පරිලහ තියෙනකොට මේක තියෙන්න බෑ මේක තියෙනකොට අරක තියෙන්න බෑ. දැන් බුදුරජාණන් සම්පත කියනවා උඹ පුළුවන් නම් කය සීමා කරගත්ත. උද්දම් පාදතල දෝකේත මස්තකාය තච පරියන්තම් පූරන් ආනප්පකාර අසුචිනෝ පච්චවෙක්කති කෙස්සල්ලෙන් යන පාපී තෙම්මිය උඩ හැම පෙරකේ කොට ඇත්තා වූ මේ කුණු ශරීරයට හිත ගන්න ගන්නා තාක්කල් ගමක් රටක් තොරතුරු කරදර අපට නැහැ ඒ වගේද මේ හිත කරදර ගන්න බෑ එක්ක මේක එක්ක ඒක මෙන්න මෙතනදී අපි මේ පටවි කියන කොටස අජත්ත පටවි කියන කොටස නිමිටි කරනවා නිමිටි කරන්නේ ලෝකයක් රූප ධර්ම පිළිබඳව නැත්තම් ලෝකයක් කාම ගුණ නැතිකරන්න කය කියන මේ රූපය අල්ලනවා. අල්ලලා කය පිරිකෙව් කරනවා. එහෙම නැත්තම් පරිච්ඡින්න කරලා දැන ගන්න. මං ඉඳගෙන ඉන්නකොට මගේ කය මෙහෙමයි. මං ඇවිදිනකොට මගේ කය මෙහෙමයි. මම හිටගෙන ඉන්නකොට මගේ කය මෙහෙමයි. නිදාගෙන ඉන්නකොට මගේ කය මෙහෙමයි කියලා කය අල්ලගත්තට පස්සේ ආරණ්‍යගත රුක්ක මූල වෙන්න ඕනේ නෑ. නමුත් ඒක තමයි හොඳ ආරම්භක පටන් ගන්න එක කයේ හිත තියෙන තාක්කල් ලෝකයක් දුක් කරදර දරත පරිලාහ නැහැනේ. ඒ බුදුහාම අපිට කියන බල්ලා කරන්න කියලා. දැන් මේ කයට ගත්තයි කියලා හිතන්න. යම් චිත්තක්ෂණයක කයට හිත ආවයි කියලා අපි මොකෙන්ද තාත්වික කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොතෙන්ද උරගාලා බලන්නේ? මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න භවයේ තමයි හිත තියෙන්නේ කියලා. මම හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න ඉරියව තමයි හිත තියෙන්නේ. ඒක හීනයක් නෙවෙයි, අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි. මම මේ වෙලාවෙම ඉන්නවයි කියලා ඒ කය පවතින කයේ ඉරියව්ව කියලා මේකට අපි කියන්නේ ආසනය කියලා කියනවා. ඒ ආසනයට හිත ආවට පස්සේ අපි හැම දිනාම ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ එකම ක්‍රමයටනේ. යම් වෙලාවක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් මම දැනගත්තත් බුදුහාමුදුරුවෝ දැනගත්තත් දේවදත්ත දැනගත්තත් ළඟ ඉන්න එකනත් ওই විදිහටමනේ දැනගන්නේ. ඒකේ කවදාකවත් දෙකක් නැහැ. හිතන්නත් ඒවා. අපි ගෑනු ගැන හිතන්න ගත්තොත්, පිරිමි ගැන හිතන්න ගත්තොත්, රත්තරන් ගැන හිතන්න ගත්තොත්, තලියත්තු ගැන හිතන්න ගත්තොත්, ගම ගැන හිතන්න ගත්තොත්, රට ගැන හිතන්න ගත්තොත්, නානත්ත් සංඥා නානත්ත් කාය. යම් තැනක මේ කය කියන එකට හිත ගත්තොත් එකම දෙයයි අවබෝධෙන්නේ. ඒක හදාවක් කියන්නත් බෑ. යම් වෙලාවක කයට හිත ආවයි කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න උත්සාහ කරන අවංක උත්සාහයක් කරන්න අහිංසක උත්සාහයක් කරන්න ඒක නිවන වගේමයි ඒක කියාගන්න බැරි තැනකට යනවා ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් ඒක තමයි අපි සත්පුරුෂකම්. වැඩි වෙලාවක් කරනවනේ වැඩි වෙලාවක් කුසල. වැඩි වෙලාවක් පිටන වැඩි වෙලාවක් අකුසල. වැඩි වෙලාවක් ප්‍රතිපත්තියට පහර ගන්න. වැඩි වෙලාවක් බුදුන්ට පහර ගන්න. වැඩි වෙලාවක් ධර්මයට පහර ගන්න. වැඩි වෙලාවක් සංඝයට පහර ගන්න. මේක තියාගත්තයි කියලා හිතන්න. දැන් තියාගත්තට පස්සේ මේ මිනිස්සයා විශ්වයක් කරදර අයින් කරන මේ අජත්ත කය කියන එක අරමුණු කරපු වෙලාවක එයාට තියෙන හැම පිළිකේ උකට ඇත්තව පාතලයෙන් උඩ කෙස්වලෙන් යට ප්‍රදේශයේ හිතපවතින්නේ මේක තියාගෙන ඉනකොට මේ කෙනාට තේරෙනවා නම් සක්මන් කරනකොට යටිකයෙහි වැඩ කොටසක් යන්නේ උඩුකය නිශ්චලව තියෙනවා. ඉඳගෙන ඉන්නකොට උඩුකයෙහි වැඩ කොටසක් යන්නේ යටිකය නිශ්චල තියෙනවා කියන එක තේරුණායි කියලා හිතා ගන්න. දැන් කයට හිත ගත්තට පස්සේ පර්යංක භාවනා කරනකොට උඩුකයෙහි මේ හුස්මේ ආයෝ පොට්ටබ ධාතු වැඩ කරන යටිකය ධාරණය කරන දරාගෙන ඉන්න විතරයි. ඒක නිසා එයා අවධානය වැඩි කිරීම පිණිස උඩුකයට හිත ගත්තයි කියලා හිතනවා. එතකොට යාට අජ්ජත් කය වෙන්නේ මුළු ඇඟම නෙවෙයි උඩුකය අජ්ජත් කය වෙනවා යටි කයත් පහිද්දා වෙනවා අන්න සීමාවක් අපි පොළව මහ පොළවෙන් කය වෙන් කරගත්තට පස්සේ හැම සීමා කර යම් වෙලාවක වායෝ පොට්ටබ්බ ධාතුවට නැත්තම් හුස්ම ටිකට හිත දාන පරයන්කයට ගියාම ටික වේලාවකින් සතිය තහවුරු වෙනකොට ඒකාග්‍ර වෙනකොට යටිකයත් බාහිර වෙලා උඩුකයට හිතේනවා. එතකොට සංජානනය කරන්නේ මොකද්ද? කය කියලා, පඨවි කියලා උඩුකය විතරනේ. දැන් ඊට පස්සේ යා හොඳට ඒක දිහා කල්පනා කරනවා ඒකෙත් නාසිකාග්‍රේ විතරයි ආනාපානය කරන එකකට අහුවෙන්නේ. බිම්බීම හැකිලිම විතරයි බුද්ධරේ විතරයි බිම්බීම හැකිලිමට අහුවෙන්නේ. එතකොට යා නාසිකාග්‍රේ හිත දැම්මොත් කය වෙන්නේ නාසිකාග්‍රේ විතරයි. මුළු සිසු කය ඔක්කොම බාහිර වෙනවා. සීමාව එන්න එන්න පුංචි වෙන්න පුංචි වෙන්න සංජානනයේ අවබෝධයේ පුංචි වෙනකොට ඒකාග්‍ර වෙනකොට ආනාපානෙන් පිට සියල්ලම බාහිර අරමුණු වෙනවා. බහිද්දා වෙනවා. ආනාපානෙ අධ්‍යාත්ත වෙනවා. දැන් ආනාපානෙ පවත්නවා කියන එක කඹේ ඇවිදිනා වගේ හරි අමාරුයි. පවත්තන්න පවත්තන්න යාට තේරෙනවා කානාපානට සම්බන්ධ තොරතුරු විතරයි මට වැදගත් වෙන්නේ අනික සීරම මට වැඩක් නැහැ. හිතන්න කොයි වෙලාවකරි ආනපන ඒකාග්‍ර වුණයි කියලා. දැන් මුළු කයම කියන්නේ විශ්වයම කියලා කියන්නේ ආනපන. මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් සබ්බ කාය කියලා කියනවා. ওই සබ්බ කාය හිතනද ආනපනේ මුල බලන වෙලාවේ මැද පේන්නෙත් නෑ අග පේන්නෙත් නෑ. ආශාසි මුල බලන වෙලාවේ පේනවා නම් හිතන්න. මැද නෑ අග නෑ. එතකොට වායෝ පටවි ධාතුව වෙන්නේ ආශාසි මුල ටික විතරයි. මොකද මුල දිනකොට මැද නැහැ. මැද දිනුට අග නැහැ. මැදට ගියයි කියලා හිතන්න. මැදට ගියාම තමයි මැද විතරයි මුල මැද නැහැ. අගට ගියයි කියලා හිතන්න මුල මැද නැහැ. එතකොට මොකද්ද දැන් පටවි කියලා සංජානනය කරන්නේ? ඒ සංජානන ශේස්ත්‍රයේ මුළු ලෝකෙම කයට එනවා, කයෙන් උඩුකයට යනවා, උඩුකයෙන් නාසිකාග්‍රයට එනවා, නාසිකාග්‍රෙත් ආශ්වාසයේ මුල් කොටස. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පෘථග්ජනයට මෙහෙම නෑ. පෘථග්ජනයට පටවි කිව්වොත් පටවි. සුත්තවත් ආර්ය ශ්‍රාවක උත්සාහ කරන පේනවා පාඨවි කියන සංජානනය විශාල තැනක ඉඳලා ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. හරියට ආස්වාස්සේ මුල බලන වෙලාවේ මුල විතරයි. මැද බලන වෙලාවේ මැද විතරයි. අග බලන වෙලාවේ අග විතරයි. ඒක ඉන්න පුළුවන්. ඒකෙත් සමතුලිතතාවයක් තියෙන. ඒක මැජික් එකක් නෑ. ඒක තියෙන්නේ මානසිකාරී. ඒ තියෙන්නේ දෙකට එල්ල කරන එක. එල්ල කරලා බලන්න පේනවා මේ සංජානනය පටමින් පටවිතෝ සංජානාති කියන එක පටවි කියන එකේ ආකාර සටහන් හැසිරීම් සියල්ලම වෙනස් වෙනවා. කයට අරගෙන උඩුකයට අරගෙන නාසිකාග්‍රයට අරගෙන නාසිකාග්‍රෙත් ආනාපානේ මුලැමැදාග කියලා ගන්නකොට අර සියල්ලගේම සටහන් වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා, ස්වභාව ලක්ෂණ වෙනස් වෙනවා. ඒකට මේ මිනිස්සු දන්නා පටවි කියලා කියන්නේ නිත්‍ය සංඥාවක් නෙවෙයි කියලා. පෘථුවිය කියලා ගත්තොත් එක සංඥාවක්. කයේ තියෙන අජ්ජත් පටවි කියලා ගත්තොත් එක සංඥාවක්. කයේ උඩුකය කියලා ගත්තොත් එක සංඥාවක්. නාසිකාග්‍රේ හෝ උදරය කියලා ගත්තොත් එක සංඥාවක්. ඒකෙත් මුලමදා ගත්තොත් ඒක වෙන වෙන සංඥා. කොච්චර ශීඝ්‍රයෙන් සංජානනය වෙනස් වෙනවද කියලා පඩවි කියන එක උපමානයට සාපේක්ෂව මේ සංජානනයේ වෙනස් වෙටි දකින්නකොට හුස්ම ගන්න බෑ කට්ටියකට ක්ලාන්ත වෙනවා, බය වෙනවා, භාවනා අතහැරලා යනවා. මේක බලන්න බලන්න බලන්න බලන්න මෙයා විකාර කරනවානේ. ස්ථිර භාවයක් දෙන්නේ නැහැ නේ. චපලකමක් පෙන්නනවානේ. කිසිම කෙනෙකුට මේක වාර්තා කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ භාවනා වැරදිලයි කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ මට මේ ඔළුව කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලයි කියලා. කද්දාකවත් මම දැකලා නැහැ මගේ ජීවිතය අවුරුදු 40ක් ඉඳලා තියෙනවා කිසිම කෙනෙකුට මෙන්න මේ පටවි කියන සංජානනය ලෝකයේ ගන්නකොට, කය ගන්නකොට, උඩුකය ගන්නකොට, නාසිකාග්‍රය ගන්නකොට, ආශ්වාසයේ මුල ගන්නකොට පටවි වලට මොකද වෙන්නේ? පටවි පටවිමයි. තමන් එල්ල කරන තැනේ හැටියට දෙන නම වෙනස්, ආකාර වෙනස්, සටහන් වෙනස්, ස්වභාව ලක්ෂණ වෙනස්. අන්ධ පුත්‍ජණය කියලා කියන්නේ මේක දන්නේ නැති නිසා පටවි කියලා නිත්‍ය සංඥාවක් ගන්න. ඒකෙල්ල පෘථිවියනේ මැරෙන්න හදනවා. ඒක කියනවා මේ මේ එතන ෂේක්ස්පියර්ගේ දුකද කතාවක් තියෙනවා. එකම පන්ති ඉගෙන ගත්ත යාළුවෝ දෙන්නෙක් එක්කෙනෙක් හොඳටම දුප්පත් වෙනවා අනිත් එකන රට ඒජන්ට් බවට පත් වෙනවා. ඉතින් අන්තිමට යාළුවාට කල්පනා වෙනවා දුප්පත් යාළුවාට මගේ ඒජන්ත ගාවට ගියොත් මට අඩු ගානේ ඉන්න ගියක් පැලක්කට ගන්න තැනක් ගන්න පුළුවන්. එයා ඉඩම් කච්චියේ පවත්වන කියලා දවසක යනවා. යනකොට ඒජන්ත හරි වැඩ. ඉතින් දැක්කට පස්සේ යාළුවා අඳුරනවා යාවේ කියලා කියනවා මනේ මට මෙහෙමයි ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නේ. මට ඉඩම් කට සබ් දෙන්න කියලා. ඒක නෝ ප්‍රශ්නයක් නෑ මේ ඉඩම් ආයත් තියෙනවා. ඔබ යම් ප්‍රමාණයක් කොටු කරලා දුන්නොත් ඒ ටික උඹේ. මං අහවල් දවසේ ඉඩම් කච්චරිය යනවා අහවල් යායේ. උඹේ යායේ වටේ රවුමක් ඇඳලා ඇවිදලා වරින් ඒක උඹේ. හැබැයි හයර කච්චරිය වහනවා. හැන්දෑවේ හයට කලින් වරෙක් කියලා. අර මනුස්සයා තණ්හාවට ඇවිදින අර වටේට ගිහිල්ලා එහා කෙළවරට යනකොට රෑ හය වෙනවා. දැන් කච්චරියට එන්න ඕනේ ඒ තරම් දුරක් ගෙවාගෙන ඊට පස්සේ කල්පනා කරනවා දැන් යනකොට කච්චේ වහලා දුවන බන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. දුවන දුවන යනකොට 6ට විනාඩි 10ක් විතර තියේදී හැතම ගානකට ඇතින් හති දාලා heart attack කරලා වැටලා මැටලා වැටලා මැරෙනවා. ඉතින් ඒදන් තියලෝ කච්චිරේ වහලා ගෙදර ගිහිල්ලා පස්සේ කල් මොනවා අනේ මගේ යාළුවෙක් ආවා ඉදම ගාන මොකද උනේ කියලා. පස්සේ හොයනකොට හැතම ගානක් ඈත හදිසියෙ එන්න ගිහිල්ලා හති දාගෙන වැටලා මැරිලා ආදාන කටයුතු කියලා කියන මේ මිනිසයා මුගේ තණ්හාව නිසා මෝ මැරෙන්න ඕනේ වල විතරයි හම්බ කරේ අඩි 6යි ටිකකට ආස කරා නම් එදාම ඇවිල්ලා හයිට ඉස්සලා එක ගන්න තිබ්බ දැන් ඌ උපයාගත්තේ ඌගේ මිනි වල විතරයි කියලා. පටවි අල්ලන්න යන ඔක්කොටම ඔච්චරයි හිතේ. කිලෝරක් නැහැ. ඒ චීදී අපිට පොඩ්ඩකටවත් පුළුවන් බෑට දැන් මේ අල්ලගෙන තියෙන පටවියෙන් අයින් වෙලා ජීවත් වෙන්න එක චිත්තක්ෂණයකට. ක්ලාන්ත වෙනවා. හීන දාඩි දානවා. ඇඟ වැඩෙනවා. සහල වෙනවා. මේ මොකද වෙන්නේ කියලා. භාවනා කරනකොට කොයි වෙලාවකරි ඇඟ නොපෙනී යන තැනට යනකම් ගිය කෙනෙකුට මොකද උනේ කියලා අහන්නේ. ආපහු එන්නේ පරියංගේට පයින් දමලා යනවා. ගාලා එන ආයෙ කල්පනා නෑ ඇඟක් තියනවා නේද කියලා. ආයෙ ටිකක් වෙලා ඉනකොට ඔන්න ඇඟ නැති වෙනවා. නැති වෙච්චහම බය වෙනවාද කිව්වොත් කොච්චර. ඊට පස්සේ ආයෙ පටවි ධාතුවට එනකොට පිට රට ගිය පිට පිට දක්වල ගිය රොකට් එකක් පොළොවට ඇවිල්ලා වැදිලා වගේ හැපිලා මැරෙනවා. ඊතරම් පටවි අතාරින්නත් අමාරුයි. අතාරපු දෙයට නැවත එන්නත් අමාරුයි. ඉතින් කොහොමද මේක අතාරින්න වෙනවන්නේ මරණයදී? කොහොමද අතාරින්නේ? අපිට කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ මේ පටවි කියන එක මෙහෙම මේ හම්බ කරන පැත්ත විතරයි තියෙන මේක නැති වෙන පැත්තක් නැහැ කියලා නැති වෙන එක හැරේ. බුදුජානනාංශයේ මේ මූලපරියාය සූත්‍රයෙන් දේශනා කරන්නේ මේ පෘථිවිය පිළිබඳ මේ පටවිය පිළිබඳ මේ කක්කලත්ත ලක්ෂණය පිළිබඳ මේ ඝන සියුම් සුමුදු ගුරුසු බර හැලු කියන අය පටවි ලක්ෂණේ ලකුණු. අන්නේ ටික තියා හුස්ම කියලා කියන්නේ මොකද්ද ওই ටික විතරයි. හුස්මක බලපුවා මේකේ හැලු ගති බර ගති තියෙනවා. මුදු ගති ගොරෝසු ගති තියෙනවා. සීතල උණුසුම් ගතියදී හුස්ම තියෙන්නේ පටවි තමයි. අනික් ධාතුත් එක්ක. මේ ඉඳගෙන ඉන්න කය ගැන බලන්න කියලා කවුරු හරි හෙවොත් උඹ ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා. ඒ පටවි ධාතුවේ පටවි ධාතුවේ හැප්පෙලා තියෙන එක තමයි තේරෙන්නේ. සක්මන් කරනකොට කොහොමද අහු වෙන්නේ? වම තිනකොට පටවි ධාතු පටවි ධාතු හැප්පෙනවා. දකුණ තිනකොට දකුණ දෙක වෙනස්. මේක විස්තර කරන එකයි කියන්නේ. මොනවද කියන්නේ සක්මන් ගැන අහුවා? විකාරණේ කතා කරන්නේ. කොයි වෙලාවක හෝ මේ සිදුවෙන හැම දෙයකම තියෙන කක්කලත්ත ලක්ෂණය ගොරෝසු බවට හිත යොදාගෙන ගත කරොත් මේ පටවි ධාතුව මං වැඩ කරන්නේ පණ තියෙන ඇඟකද නැද්ද කියලා දන්නේ නැහැ. මං වැඩ කරන්නේ ගෑනු එකකද පිරිමයකද කියලා දන්නේ නැහැ. පටවි ධාතුව වැඩ කරන්නේ ආර්යයන් වහන්සේ නමක ගැඟේද පුත්තජනක ගැඟේද කියලා පටවි ධාතුව දන්නේ නැහැ. ඉතින් ඒ බව තේරුම් ගත්තනම් අපි මේ පටවි ධාතුව මගේ කියන්න හදන එක මම කියා ගන්න හදන එක මගේ ආත්මය කර ගන්න හදනකොට පටවි ධාතුව hina වෙනවලු හතර hinaවෙන් එකක්. මේ මිනිස්සයා කියන සතා ඉන්නකම් මැරෙනව පොළවේ හැපි හැපි පොළොවේ වැඩි කරන්න. අන්තිමට අඩි 6යි ඌට ඕන කරන්නේ මිනිය දාගන්න විතරයි ඕන කරන්නේ. ඒ වුණත් ඌට ඒ දවසේ එනකන් ඒක කවදාකවත් හිතන්නේ නැහැ මේ මට අයිති අඩි 6යි කියලා පොළවේ. මිත්‍ය මරුණට නිසා හතර හිනාවෙන් එකක් තමයි පෘථිවි ධාතුව හෙල්ලෙනවලු. උපත්ති වෙලාවෙ ඉඳලා මනුස්සයා මේ පටවි ධාතුර කරන කෝලන් දිහා බල බල ඉඳලා. ඉතින් හිතන්න බුදුජානක තියෙන කාය විවේකයේදී අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට මොකද වෙන්නේ කියලා. එයාට නෑ එයා ඊට පස්සේ ලාදලු හොයාගෙන කැලේ තනින් තනට ඇවිදින්මින් කන මෝ පොව්වේ කුසේ. කැමති තැනට ගිහිල්ලා ජීවත් වෙනවා. කාටවත් බැලකම් කරන්නේ නෑ. බුදුන්සේ කියනවා මම කාගේත් බැලෙක් නොවෙමි. මම ලාදලු සොයා කැලේ තනින් තනට ගිහිල්ලා ඇවිදින් කන මෝ පොව්වේ කුසේ. බැඳීනේ බැඳීමක් නැතුව ලෝකේ හැසිරෙනවා කියලා. ඉතින් ලෝකයා කියන්නේ හිපියා, අයිකුන්තිකයා, හිඟන්නා ඌට යන්ත්‍රේ තැනක් නැති එකා කියලා ලෝකයා කතා කරන්නේ ඒවයි. නමුත් ඒ ආශ්‍රිතවත් පුදුජණයන්ගේ හැටි. අපි වුණත් කාට හරි ඉඩමක් කමක් හම්බ කරගන්න බැරි වුණා නම් ජීවත් වෙන කාලය ඇතුළත අපිට අන්නේ අදක්ෂ පුරුෂයෙක් කියලානේ යමක් කරගන්න බැරි කෙනෙක් කියලානේ. නමුත් සර්වචනාංශ අපිට දීලා තියෙන මේ සංඝ සංකල්පේ අබිනිෂ්ක්‍මණය දිහා බලනකොට ඒවකට තිබුණ මේ ඉඩම් වලින් අධිරාජ්‍ය පවත්වන ගිය කුල ભેදයට මරු පහරක් නෙවැදුනේ. රජගේ ඉන්නේ බහැලා ගියේ. ගිහිල්ලා කැලියටනේ ගියේ. පාත්‍රයක් කරේ ධානය කරලා තනින් තනට ඇසිරලා ජීවත් වුණා. සෝවාන් වුණත් බුදුරජාණන් කියන සක්විති රජකමට එහා කියලා. සෝවාන් වුණත් මේ මුළු පොළොවටම අධිපති වෙලා ඉන්න හැටක් යන්න බුණා. නම සෝවාන් වෙන්නේ කොහොමද? එක විනාඩියකට මේ හුස්ම නැතින දැනී ගියොත්, කය නොදැනී ගියොත් අපි කොච්චර කලබල වෙනවද? ඒ මොකද ඒක නෙවෙයි අපි උත්සාහ කරන්නේ අපිට ඕන දෙන මේ කය ටිකක් වර්ධනය කරගන්න. දියුණු පවුණු කර ගන්න, ශක්ති සම්පන්න කර ගන්න. අයෝ මේ පුරුෂයෙක් බාඩපත් වෙන්න. එහෙම නැත්නම් අවුරුදු කුමාරියක් බාඩපත් වෙන්න, පංචකල්ලාණියක් බාඩපත් වෙන්න. ඉතින් අනේ කරන මේ බුදුහාමුදුරෝ මුල් කරගෙන, ධර්මයේ මුල් කරගෙන, සංඝයා මුල් කරගෙන මේ පටවි ධාතුව වඩන්න කරන සෙල්ලම් පහුගේ වෙසක් ටිකේ දකින්න තිබ්බා. මේ පෘථිවි ධාතුව අඹාගෙන මේ මේ බුද්ධ ආගම නැත්නම් බුදුහාමුදුරුවෝ මුල් කරගෙන කරන සෙල්ලම් බුදුසසුන් කිව්වා උඹලට මොනම දෙයක්වත් කරන්න මම කිසිම උදව්වක් දීලා නැහැ. මම ප්‍රතිම ප්‍රතිමාකරණය කරන්නත් බෑ. ඔබ යම් හේකින් බුදුසසුන් නිරූපණය කරන්න පුළුවන් ආකාර තියෙනගේ සියල්ලම විනාශ කරලා ඉවරයි කියලා. ඒ මොනවද කරන්නේ? ඉතින් අපිට මේ ගැලවෙන්න බෑනේ. හැබැයි ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්නේ කොහොමද? මම දැන් මෙතන ඉන්නේ හැම චිත්තක්ෂණයකම අපි විප්ලවීය උත්තරයක් දෙනවා. මේ ලෝකයක් පෘථිවිය අල්ලගෙන අද මේ කරන යුද්ධ මනුස්ස ඝාතන. ඒ ඔක්කොටම දෙන්න තියෙන නොසැලෙන උත්තරේ තමයි යම් කිසි කෙනෙක් ওই පුත්තජන භාවය අතහැරලා එහෙම නැත්නම් අන්ධ පුත්තජනකම අතහැරලා සුතුවත් ආර්ය ශාවකෙක් විදිහට එක දවසට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ගතකරනද ඒක සමාදම් වෙන්න ඒක ගැන විතරක් කතා කරන්න ඒක වාර්තා කරන්න ඉගෙන ගත්තා නම් ඒ මනුස්සයා ඒ චිත්තක්ෂණේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරා වෙනවා. ඒකට අන්ධ පුත්තජනෙක් කියන්න බෑ යාට. මුළු පරයන්කේටම එක චිත්තක්ෂණයක් ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා. එතන ඉඳගෙන ඉන්නවා. ඇවිදිනවා මම දන්නවා මම දැන් ඇවිදිනවා. එතෙන් බත් කනකොට දන්නවා බත් කනවා කිය. ඉතින් අන්න ඒක දියුණු කිරීම තමයි මේ බුදුජානනාංශ මේ පෘථග්ජනය පිළිබඳ චිත්‍රය ඇඳලා පටන් අරගන්නේ. ඉතින් ඒ නිසා මේ අපි පිටිසට යම් ප්‍රමාණයකට සතුටු වෙන්න පුළුවන්. ඒ තියෙන මුළු කල්පවල පැතිරිච්ච විශ්වගතව පැතිරිච්ච මේ අවිද්‍යාව මේ තෘෂ්ණාව එහෙම නැත්නම් මේ මෝහ පටල එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එකට ඇවිල්ලා ඒ බව දැනගෙන සමාදන් වෙලා ඒක වාර්තා කරන්න පුළුවන් නම් ඒක ඊටාටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් මෙච්චර මේ විශාල බරපතල ඝන බහල උදී ඒක චිත්තක්ෂණ කඩන්න පුළුවන් ඊට පස්සේ යාට මේ බුද්ධ දේශනාවෙන් නැත්තම් ප්‍රතිපදාවෙන් එහෙම නැත්තම් මේ භාවනා ව්‍යාපාරයෙන් කියන්නේ ඕක දෙකක් කරගන්න. ওই චිත්තක්ෂණේ තුනක් කරගන්න. ওই චිත්තක්ෂණේ හතරක් කරගන්න. ඒක සඳහා ක්‍රම සහ විදි හොයන්න ඉච්චරයි. ඒක ඉච්චර මේ යායුතු දෙ මේකයි කියලා දන්නවනේ ඒක ක්‍රම සහ විදි ඉච්චර ප්‍රශ්නයක් නෑ. ඒක මේ නවීන විද්‍යාවෙන් කියනවා යම් කිසි කෙනෙකුට යමක් ලබා ගැනීම සඳහා තියෙන ක්‍රම සහ විදි අතින් අපි දෙගොල්ලෙක් දෙන්නෙක්ගේ වෙනසක් නැහැ කියලා. ඕනම කෙනෙකුට ඒකට යන්න ඕන ක්‍රම දහසකුත් එකක් කල්පනා කර ගන්න පුළුවන් යායුත් එතනයි කියලා දන්නා. නමුත් අවාසනාවට වෙලා තියෙන අපි පටවිය අල්ලන්න යන්න හදලා. මේක වෙන්න අඟහරු ලෝකයක් අල්ලන්න යන්න හදලා. මේ නැත්තම් චන්ද්‍ර පෘථිවි අල්ලන්නේ මම හඳ අල්ලන්න යන්න හදලා. මේ පෘථිවි අල්ලන්න හැදුවොත් අපි විශාල සටනකට වෙලා කුලල් කාගෙන නැහිනවා. දැන් මේක අතහැරලා එක චිත්තක් වෙන මම දැන් මෙතන කියන දැන්ට ආවොත් පටවිය විතරක් නෙමෙයි අතාරින්නේ. ඉස්සරහට කතා කරන 25 මත 24 මත ඇරෙනවා. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඒ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ ਸਰවචන් සඳහන් කරන යම් වෙලාවක යම් කාට හරි පුළුවන් වුණා නම් කයට හිත ගන්න. ඒක තමයි ලොකුම ජයග්‍රහණය කියලා මේ manussත්ත්ව ප්‍රතිලාභේ ලැබුව කයට හිත ගත්තා. මෙන්න මේ නිසා මම දන්නවා මගේ හිත කියන්නේ කයේ කියලා කියක ප්‍රකාශ කරන්න පුළුවන් නම් රටක් ගමක් ලෝකයක් ඥාන පිටුමේ අලියත් රත්තර මිනිමුතු සහිත කරදර වලින් මගේ ඇරියා. ඊට පස්සේ කියනවා මේ කයේ තියෙන පටවි ධාතුවට විතරක් හිත දාලා ඉතුරු ධාතු හතර මොන නිදහස් වෙන්නේ කියලා. තදකමත දැනනකොට කොතන හරි තද ගතියක් දැනෙනවා, මෙලෙක් ගතියක් දැනෙනකොට, මුරුතු ගතියක් දැනෙනවා, කුරුසු ගතියක් දැනගන්න එක පටවි ධාතුව කියලා. ඒක මේ කොන්දරිජනවා බඩකයක්මයි දතියකක්මයි කියන්නේ යන්න බෑ. ඒක නිකන් විකාරයක්. ඒ වෙනුවට ධාතු පත්‍ර ධාතු මනසිකාරයෙන් කතා කරනවා. ධාතුන්ගේ භාෂාවෙන් කරනවා මට තද ගතියක් දැනෙනවා. මට මෙලෙක් ගතියක් දැනෙනවා. මට ග්‍රොස් ගතියක් දැනෙනවා. ඒකට ආනපනී චිත්‍ර කරන්නේ ඕකෙන් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ පාඨවි ධාතුවට හිත පටවි ධාතුව මතු වෙන වෙලාවට පටවි ධාතුවට හිත යොදනවයි කියලා කියන්නේ පටවි ධාතුවට වෛර කරන්න එපා. ඒක ලොකු අරමුණක් කරගන්න. ඒක ලොකු නිමිත්තක් කරගන්න. සතිපට්ඨානයට මාර්ගයක් කරගන්න මේ පටවි කකුලේ තද ගතියක් දැනෙනකොට ධනිය තද වුණා බෙල්ල තද වුණා කියනකොට තද ගතියට තද භාවයට තද ස්වභාවයට හිත දැම්මොත් සර්වඥන්සේ සඳහන් කරනවා පටවි ධාතුව මතුවෙන වෙලාවේ අනුකුත් වාත රෝග මතුවෙන්නේ නැහැ පිත්ත රෝග මතුවෙන්නේ නැහැ ගිනියන් රෝග මතුවෙන්නේ නැහැ පඩවි ධාතුව මතුවෙනකොට අනික් ලෝක තුනම යට කරගෙන මතුවෙන නිසා මතුවෙච්ච පඩවි ධාතුවට සාදර වෙන්නේ කියලා. දොස්තරලා ඌව කියනවට කැමති නැහැ. විද්‍යුත් කැමති නැහැ ඌව කියනවට. දේශපාලනඥයෝත් කැමති නැහැ. පඩවි ධාතුව මතුවෙච්ච වෙලාවේ මට තියෙන මේ පඩවි ධාතුව කියලා දන්නවනම් ඒකට වෛර නොකර සතුටු වෙන්න පුළුවන්. මට ඒ වෙලාවේ වාත රෝගයක් නැහැ. මට පිත්ත රෝගයක් නැහැ. මට ගිනියන් රෝගයක් නැහැ. පඩවි තියෙන. ඉතින් ඒ අර තුනක් වෙනුවට පටවි ධාතුව සමාදන් වෙනවා නම් මතු වෙන කම්පන චංචල උණු මේ තද ගති බොහෝම ලස්සන වාටාවට දානවා මිසක් අපිට බඩ එකක්මක් ආවා දත කැපුණා දිව කැපුණා මොකක්වත් කියන්න දෙයක් නැහැ නිසා යම් වෙලාවක Taman අත්දකින්න දේ සක්මනේදී හෝ පරියංකේදී ධාතුන්ගේ භාෂාවට දාලා ධාතු මනසිකාර දාලා කතා කරන කෙනෙක් පටන් අරගන්න පුළුවන් වුණොත් දෙයයන්ටත් ඒ භාෂාව තියෙනවා බ්‍රහ්මණ්ඩත් ඒ භාෂාව තියෙනවා සත්තුන්ටත් ඒ භාෂාව තියෙනවා මුළු විශ්වෙටම මේ භාෂාව තියෙනවා මොකද විශ්වය කතා කරන්නේ ධාතු භාෂාවෙන් සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් නෙවෙයි ඒ නිසා මේ ඒ වෙනුවට මට තද ගතියක් වටුණා බුරුල් ගතියක් වටුණා ආනපානේ මුල හරිසියු මැදට යනකොට හොඳට ඕම නැසී ගොරෝසුට මැදීගෙන ගියා ඊට පස්සේ ඉවර වුණා කියන මට්ටමට යන්න පුළුවන් නම් එතකොට කයත් අමතක කිරීමක් විදිහට බුදුජානසික පෙන්නනවා. මුළු ලෝකයක් කරදර නැති කරන ඉදිරිපත් කරපු කය පටවි ධාතුවේ නාමයෙන් පටවි ධාතු මචුච්ච වෙලාවේ ඒකටම හිත දැමිල්ලෙන් විශේෂයෙන් මේක හොඳට තේරෙන දෙයක් තමයි පරියංකයට වැඩිය සක්මනේදී සක්මනේ ගොඩක් කරලා පටවි ධාතු පටවි ධාතු හැපීමක් සිද්ධ වෙන්නේ ඒකේ ගත කරන්න පුළුවන් නම් එයා මේ පුද්ගලයෙක් වෙනුවට පඨවි ධාතු ක්‍රියාකාරීත්වයක් විදිහට දකින්න පටන් ගන්නවා. ඒක දැකපු ගමන් පෙනෙයි පඨවි ධාතු බණේ කොච්චර සීඝ්‍ර වෙනස් වෙනවද කියලා. පඨවි ධාතු වෙනස් වෙන එක පිළිබඳව ආයේ කවුරක්වත් මේ උනන්දු කරවන්න හෝ මත නතර කරන්න බෑ. ඒක බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන නිසා ධාතු මනසකට ගිය ගමන් අනිත්‍යං කියන එක නිත්‍ය නැයි කියන එක තිබී වෙන දෙයක් වටපත් වෙනවයි කියන එක බලක් ගන්න බැහැ නිසා ලොකු සාල් චින්න කාලේ කියනවා හතරමා ධාතු වූ මේ තරම් මුර්ගාලා අනිත්‍ය කියද්දී අපි කොච්චරක් නිත්‍ය සංඥා මවන්න උත්සාහ කරනවද කියලා කියන්නේ අපිට ධාතු මනසිකාරය පිළිබඳ කොච්චර අනවබෝධයක්ද තියෙන්නේ. දන්නතිකමක්ද තියෙන්නේ. ඒක එනකොට අපි කොච්චර එක මඟ ආරවන්න හදනවද? පුද්ගලයෙක් වශයෙන් ගන්න හදනවා. මගේ කියා ගන්න හදනවා. එහෙනම් මගේ නෙවෙයි කියා ගන්න හදනවා. මේක ධාතු මනසිකාරයෙන් කතා කරන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පටවින් පටවිතු සංඤ්ඤිත්වා පටවින් මඤ්ඤති. මේ මගේ මේ අයාගේ කියලා පටවි දෙකට කඩන්න හදනවා. පටවි තෝමඤ්ඤති මගේ කයෙන් අනික් කයගේ සාපේක්ෂව බලන්න හදනවා. මම මේක මේ ආරය මට වැඩි උසයි මට වැඩි කොටයි. යා මම පිළිමේ එයා ගෑනු කියලා පටවිතෝ පටවිය තමයි භූමිකාව කරගෙන ඒකෙම පටවියා පටවිය කෙරෙන් අපි කල්පනා කරනවා පටවි මේචමඤ්ඤති ඊට පස්සේ අපි කොහොම හරි අර පටවි කියන කොටස යාර කෝදුවක් අඩිකෝදුවක් වශයෙන් කරගන්න හදන ඔක්කොම නින්ද ඒක වෙනකොටම ඒ ඒ පාඩවි අල්ලගත්ත කොටස මගේ මම කියා ගන්න තැනට යනකම් අපිට පිස්සුවක් හැදෙනවා ඊට පස්සේ අභිනන්දනය කරන්න පටන් අර ගන්නවා දැන හෝ නොදැන. ඊ අභිනන්දනය තමයි මැරෙන්නේ මරණ මොහොතේදී. උපදින්න ඉස්සලා අපිට ඒකක් තිබුණේ නැහැ. ඉන්නකම් මේකත් එක්ක අභිනන්දනය කරනවා ඊට පස්සේ ඒක මැරෙනකොට ඉතින් ඉෂාත බැඳගෙන ආනනවා මගේ නැන්දම්ම නැති වුණා මගේ බාප්පා නැති වුණා මගේ අම්මා නැති වුණා මම නැති වෙනවා මරණයක් ප්‍රශ්නයි කවදාකවත් හිතන්නේ මේ ක්‍රියාවලිය හිතනවද මිනිස්සෙක් මරණයි කියලා විශ්වයේ තියෙන පටවි ධාතුවට වෙනසක් වෙනවයි කියලා නෑ මේක ශක්ති සංස්ථිති නියමයක ලෝකෙ වැඩ කරන්නේ මේ ජීවන පටවි වෙන එකක් බාටපත් වෙනවා මිසක ඒක පටවි ධාතුවක්වත් මේ ලෝකෙ නැති වෙන්නේ නෑ ඒක විද්‍යාව මුලින්ම උගන්වන දම ශක්ති සංසිතියක් මේකේ තියෙන කිසිම ශක්තියක් මේ ලෝකෙන් ගිලිහෙන්න බෑ යන්නේ යන්න බෑ වෙන දෙයක් වඩ පරිවර්තන ඉතින් මේ පරිවර්තනයේ වීම මරණයක් කරගෙන ඉෂ්ඨාත බැඳගෙන අඬනවා ඒ කියන්නේ අභිනන්දනයේ තියෙන ඝන බහකම යම් වෙලාවකට තන කවුරු හරි භාවනා කරලා මේ හුස්ම පොද එතන මේ සක්මන් කරනකොට දැනෙන මේ තද ගති මිලෙක් ගති වගේ දේවල් අනායාසයෙන් සම්පූර්ණයෙන්ම දැකලා පිට කෙනෙක්ගේ කක්කගේ බලමින් සක්මන් කරන්න පුළුවන් නම් නැත්නම් ආනාපානෙ වගේ දෙයක් දිවෙන කම්ම සක්මන් කරනවා යත ජීවත් වෙන ගමම මරණයක් දකින්න යා. තමගෙන් තමයි පොඩ්ඩක් ඈත් වෙනවා. උස්මෙන් ඈත් වෙනවා. පරිධාතුවෙන් ඈත් වෙනවා. ඒකට අනික් ධාතුත් ඇයෙනකොට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ ජීවත් වෙද්දිම කාය අබිනිෂ්ක්‍මණය නෙවෙයි හිතෙමුත් මේ ධාතුන්ගෙන් වෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක මහා ලොකු මැජික් එකක් නෙවෙයි. ඒ බ්‍රිස්බේන් ගියාට පස්සේ මේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් මට කියනවා ඒ ටීචර් ඇවිල්ලා හිටියා භාවනා වැඩමුළුවට. ඒ ටීචර් උත්සාහ කරලු පන්ති ළමයින්ට මේ උගන්වන්න සතිය. අවුරුදු 6 ළමයින්ට. ඉතින් කෙරුවට පස්සේ කවලු වාඩි වෙලා හුස්ම ගැන පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ ළමයින්ගෙන් ඇහුවලු හිත හුස්මට ගියාද කොහොමද දන්නේ? ආ ඒකට ඒ ළමයි කියනවලු මෙහෙමයි නාසිකාග්‍රේ වැටෙනවා, දිගට වැටෙනවා, කෙටියට වැටෙනවා, වැටෙන්නේ නානා ප්‍රකාර විදිහට කියනකොට ටීචර් දන්නවා. කියපු දෙයක් කිව්වා. ඒක ළමයි කොළු මට වැටෙන්නේ නැහැ කියලා. හුස්ම වැටෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි දවසේ පන්තියේ මේ භාවනා දෙනකොට බැලුවලි ළමයා දිහා ළමයා හොඳට ඉඳගෙන බොහොම කීකරුව ඉන්නවලු. එදත් ප්‍රශ්න විතරනකොට මට වැටෙන්නේ නැහැ. ඉතින් ටීචර් හිතුවලු මේ කෙල්ල හිතුවක්කාරයි කියලා ඒක. නැත්නම් ටීචර් කියපු දේ තේරුම් නැහැ කියලා. හරි පොන්චි තරහක් හිතේ තිබිලා තිනවා අනික ළමයි ඔක්කොම මොන හරි වැටෙනවා කියන මේ ළමයි කියලා නැහැ. ඉතින් රිට්‍රීට් එකට ආවට පස්සේ දවස් 7-8ක් යනකොට භාවනා කරන දෙතුන් දෙනෙක් කිව්වා. ස්වාමීන් වහන්සේ භාවනා කරන කෙනෙක් ඉහළ මට්ටමට යන්න මට මොනවත් වැටෙන්නේ නැහැ. කයි වැටෙන්නේ නැහැ. අනබන වෙන මං ඒක තමයි යන්න හදන්නේ. එතෙන් තමයි. ඒක හොඳයි. ඒකට තමයි අපි මේ ජීවත් වෙද්දිම මැරෙන්න උත්සාහ කරනවා කියනවා. අර ටීචර් තුසලා කිව්වා. ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොටම එහෙම නොවැටෙහි තියෙන්න පුළුවන් කියලා. මම පුළුවන්. අපි සංසාරයෙන් කොච්චර කරපු භාවනා කරපු භව සම්පatti ගෙනාවත් නැන්නේ සමහර ඉඳගත්ත ගමන්ම පරියන්ක හුස්මක් වැටෙන්නේ කයක් වැටෙන්නේ හැබැයි ඉන්න බව දන්නවා. අනේ ස්වාමීන් වහන්සේ මං අර පොඩි ළමයා ගැන සම්පූර්ණ වැරදිින් හිටියේ. ඒ ළමයා පටන් ගන්නකොට වෙනකොට මොනවද වැටෙන්නේ නැහැ කිව්වා මම චෝදනා කරා ඒ ළමයාට. චෝදනාවක් බාර ගන්නත් බෑ අවුරුදු 5ක ළමයෙක්. මම කෝ උඹලාගේ විතර ඔලු කුරුවල් වෙලා නැහැ පොඩි උන්ගේ. පොඩි උන් ඉඳ ගන්නකොටම ඔළුවේ කල්පනා වෙන්න දෙයක් නැහැ. අයි පටවි අඳුන්ලා දීලා පටවි ගෙවන්න ඕනේ නැහැ. පටවි අහුවෙලා නැහැ. දැන් ඕකනේ අපි ඉතිහාසය කියලා භූගෝලය කියලා අට පටවන්න හදන එක එක දේවල්. මේක ඇමරිකාවේ උතුරු ඇමරිකාවේ මේක දකුණු ඇමරිකාවේ මේක මහද්වීප පහ කියලා අර ඔලුවට දාලා ඊට පස්සේ ඌ ඉතින් මුරුකු කැරකුවා වගේ ඇඹරෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට මේකන වැටෙහින්න පුළුවන්. බුදුන් පහළ නොවුනනම් අර ළමයාට මොකද වෙන්නේ? ටීචර්ට මොකද වෙන්නේ? හිතන්නේවත් නැහැනේ කවදාකවත් මේ පොළේ ජීවත් වෙද්දිම පටවි ධාතුව වෙන් වෙන්න පුළුවන් කියලා. ඒකට ඉස්සෙල්ලා පටවිය අල්ලන්න ඕනේ. අල්ලලා ගෙවම් කරන්න. ගෙවම් කරපු කෙනාට පස්සේ දෙන්න මේ අල්ලන්නේ ආදරයට නෙවෙයි ඉවර කරන්න. නැති කරන්න මේක අල්ලන්නේ. පටවිම නෙවෙයි. ඊට පස්සේ කතා කරනවා ආපෝ ධාතුව ගැන. මේ වැగిරෙන ගතිය. මේ দাঁඩි දාන ගතිය, මේ කඳුළු වෙන ගතිය, මේ හොටුවක් කරන ගතිය, උගුර කහන ගතිය. ආපෝ ධාතුවත් අල්ලන්නේ. වෙලාවකට වෙන්න බනවා මේ එකකවත් හොල්මනක් නැතුව සංඥාවක් නැතුව ගෙවෙන වෙලාවක් එනවා. තේජෝ ධාතුව. වායෝ ධාතුව. ඕනෙම ධාතුවක් දිගේ කොටු කරලා පරිච්ඡේද කරලා ඒකටම හිත තියාගෙන ඉන්න ඉන්නකොට ඒකේ තියෙන ධාතු ගුණ හොල්මන් භූත ලක්ෂණ අභූත භාවයට යනවා. අභාව තත්ත්වයටපත් වෙනවා. අසහායකට කියනවා මේ ගතිය නැති වෙලා යනවා යා. භාව ස්වභාව නැති වෙනවා. නැති වුණාට පස්සේ මම යට මොකද වෙන්නේ? භාෂාවට මොකද වෙන්නේ? sannivedanට මොකද වෙන්නේ? යෝගාවචරය මොනවද කියන්නේ ඊට පස්සේ? ඉතින් හිතන මොලේ නරක කළා කියලා භාවනා කරලා ඔළුව නරක කළා කියලා. ඉතින් ඉන්න හරියක් මේ ලෝකේ ඉන්න පිස්සු නිසා ඒ විසඳ කිව්වොත් එහෙම භාවනා කරගෙන ඉන්නකොට දැකව පටවි ධාතුව දැන් මේ කිවි දැක දැක දැන් දැන කිවි ගියයි කියලා ඌ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට අරිනවා මොලේ නරක වෙලයි කියලා. ඉන්න සයිකියාට්‍රිස්ලා ඔක්කොටම පිස්සුනේ ලෝකේ. ඒ තුන් අරුට බේතක් දෙනවා. ටීල කියනවා පුළුවන් නම් මේක ආයේ ගනින්. නැත්තම් මේ පිස්සුත් එක්ක ඉන්න බෑ. ආයේ සනීපුනොත් එහෙම අසනීපුනොත් මයිලකට එන්නකො මං ආයෙත් බේත දෙන්නම් කියලා. ඔපරේෂන් එකදී සම්පූර්ණ ලෙඩාගේ තිබුණ ඒ මේ ඔපරේෂන් එකේ ඇහැරිලා එයා ඔපරේෂන් එක 100න් බලාන ඉඳලා විස්තර කතා කරනකොට මුළු දොස්තර පද්ධතියම කිව්වලු කවදාකවත් වෙන්න බෑ කියලා. ඒකේ ඉන්දියන් ડોක්ටර් කෙනෙක් ඉඳලා කිව්වලු භාවිත මනසක් තියෙන කෙනාට තමන්ගේ කය දිහා අනුගිකක් වගේ බලන්න පුළුවන්. එතකොට ටෝටල් ඇනස්තීෂියා වගේ තමයි මුළු ඇඟම හිරිවැට්ටුවා වගේ බලන්න පුළුවන් හැමදයක් වෙන්න පුළුවන් කියලා. ඒ ඉන්න වෙලාවේ සෑහෙන වෙලාවක් හෘද වස්තු වැඩ කරලම නැහැ. එලිලා කියලා තියෙනවා ඒ වෙලාව විතරේ මට එකම සාන්තිය හම්බුනේ. මම දන්නවා ඒ වෙලාව වැඩ කරන්නේ නැහැ කියලා මම දන්නවා ඕගොල්ලෝ ඔක්සිජන් දුන්නේ නැහැ කියලා මම දන්නවා ඕගොල්ලෝ සේලයින් දුන්නේ නැහැ කියලා මම දන්නවා ඕගොල්ලෝ බය වුණා කියලා බෑ මම ජොලිය හිටියේ කියලා. දොස්තර ප්‍රතික්ෂේප කරලා පස්සේ ඉන්දියන් ඩොක්ටර් කෙනෙක් ඉඳලා කිව්වලු නෑ මේක වෙන්න පුළුවන්. මේ හෘදවත්ව වැඩ කරනකම් ආතති බය කම්පා චංචල තියෙනවා. වැඩ කරන්නේ නැති වෙලාවක් තියෙනවා. එළදී මොකක් නැහැ. ඒක අත්දකින්න පුළුවන්. මේ ජීවිතේදීම හුස්ම නැතුව අත්දකින්න පුළුවන්කම තියෙනවා. සක්මන් කරන්න පුළුවන්කම තියෙනවා. සක්මන පිළිබඳව සම්පූර්ණ අනායාසයෙන් අන්න එතනදී තමයි ඔය කායි විවේකී කියලා අපි අරගත්ත ගීකෙන් අතහැරියයි කියන එක ඊ කාව මට්ටමටපත් කරන්නේ. ඒපත් කරනකොට මේ රූපේ රූප සංඥාවක් වඩපත් වෙනවා. පිපිඤ්ඤ කැලක් හොඳට තඹුවාට පස්සේ චුරුපයින්නේ. ඒ වගේ මේකේ ගණ්ඩම දෙයක් නෑ. මේකේ මේ හැඩයක් තියෙන්නේ ඔය ඕලාරික පැත්තෙන් බැලුවොත් විතරයි භවනාදී මේක රූප සංඥා බවට පත් වෙනවා තමයි පිස්සු හැදෙනවා කියලා කියන්නේ. කම්පන චංචල වෙන්න බලන්නේ බැලූ දේ වෙනස් දෙයක් බවට පත් වෙන්න හදන්නේ. ඒක ඒකටම පන්නලා භවනා කරපේකනට තේරෙනවා. ලකු දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් කැපිල්ලක් කියලා. හැබැයි යෝගාවචරයත් ලෝක දෙකක් මත හිර වෙනවා. සංඥාවේ ඔද්දල් වීමක් වෙනවා. කිව්වොත් එහෙම භවනා නොකරපු කෙනෙකුට කෙලින්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. කෙලින්ම මානසික රෝගී පිළිබඳතාවට යනවා. මේ මේ කොහොමද වෙන්නේ? මේ ලෝකේ ඉන්න ගමන් මේ කයින් නිදහස් වෙලා හුස්මෙන් නිදහස්ලා කොහොමද ගත කරන්නේ කියලා. නමුත් බුදුජානන්සේ පෙන්නනවා අපි ජීවත් වෙන්නේ මේ අසුතවත් පුදුජනව ඉන්න ලෝකයක නම් ඒකේ ওই තියෙන බඩ විධාතු සංඥාවත් එක්ක ජීවත් වෙන්න නැත්නම් මේ ලෝකේ ඉන්න බෑ. මේ භාවනා කරනකොට මතක තියාගන්න දැක දැක දන දන මේ පාඨවි ආපෝ තේයෝ වායෝ කියන දේවල් වල අභාව ප්‍රඥප්තිය කියලා එකක් තියෙනවා. ඒක නැති තැනක් තියෙනවා. ආකාශය කියලා එකට කියනවා. එතින්ට යෑම තමයි රූප ලෝකේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා කියන්නේ. හතරවෙනි ධ්‍යානට යනකොට පැහැදිලිවම පිළිගන්නවා සමත විදර්ශනා වෝඩුව දෙකොල්ලම හුස්ම නැහැ. ආපෝ ධාතුව නැහැ. එතන යනකොට පටවි ධාතුවක් නැහැ. හැබැයි ඉන්න බව දන්න. කොහොද සීමාව බලන්නත් බැලුවපු ගමන් ධානය කැඩෙනවා. විපස්සනා වෙදි ධාන මට්ටමට නොගියට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා යම් අරමුණක්, පටවි අරමුණක්, තීජෝ අරමුණක්, වායෝ අරමුණක් මොන අරමුණක් කරන ගියත් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවම් කරන්න පුළුවන් තරක් එනවා. අන්න ඉතින් ගියාට පස්සේ ලෝකයක් ආතති, ලෝකයක් ප්‍රශ්න නැහැ. හැබැයි සැකයක් තියනවා නම් ආතතියක් තියෙනවා. මෙතන ඉන්න ඔක්කොම එතෙන්ට ගිහිල්ලා තියෙනවා ඒ කිසි කෙනෙකුට බුද්ධි විඳින්න බැරි එතන පිළිබඳ සැකයක් හිතේ තියෙනවා මේව දෙයක් වෙන්න පුළුවන් කියලා. අයිතර ගුරුතුමියට අර ළමයා ගැන ඇති වෙච්ච සැකේ වගේ මොනවත්ම බුද්ධි විඳින්න නැතුව පරියන්කේ gediye පිටින් දාන. සක්මනේ gediye පිටින් සක්මන් කරනවා. මම කරනවත් නෙවෙයි කියනවා. වැසිලි කරනකොට වෙන දේ පොඩ්ඩක් බලන්න. මුත්‍රා කරනකොට වෙන දේ පොඩ්ඩක් බලන්න. දත්ම දෙනකොට වෙන දේ පොඩ්ඩක් බලන්න. බත් කනකොට වෙන දේ පොඩ්ඩක් බලන්න යන්ත්‍රේ වැඩ. අවුරුදු 40 50 බැන්නට පස්සේ යන්ත්‍රේ විතරමයි තියෙන්නේ මිනිහෙක් නෑ ඇතුලේ. ඒකයි ඉන්නේ ඌ හදාගත්ත ලෝකේ විතර. ඒකෙන් පොඩ්ඩක් හෙල්ලෙච්ච ගමන් ඔන්න heart attack එනවා. ඔන්න නැටයට නිින්දයක් නැහැ කියලා කියනවා. ඔන්න අරක නැහැ මේක නැහැ. අර අර කූඩුවේ බල්ලට පුරුදුච්ච කූඩුවේ බල්ලන් තිබ්බේ නැත්නම් බල්ලටත් තෙත්නේ. ඒ වගේ තමයි නාකි වෙන්න වෙන්න අපි අර දීපු මේ සමතුලිතකකින් එහාට ගිය ගමන් කරගන්න බෑ. පොඩි ළමයින්ට ඕන තරම් කොට්ටුයි. කුකුල් පැටියෙක් හම්බ වෙලා දවස් 3ක් ඇතුළත කොච්චර එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරාට මොන බලාදවියත් කවදාකවත් ඉලක්ක එන්නේ නැහැ. දවස් 3 පෙන්නට පස්සේ ලෙඩේනවා. අර පැටියෙක් අම්මගේ කිරිබොන තාක්කල් අර කහපාට කිරි ටික මොනම විස බීජයක්වත් අදින්නේ නැහැ. දරුවෙක් හම්බෙලා මුල් කිරි ටික බොනකන් අම්මගෙන් කිසිම ලෙඩක් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඌට ගමන් යනකොට වමනේ යන්නයි බද්දිර වෙනසි ලීඩ ඔක්කොම එන්නේ. ඒ නිසා අපිට මේ පාඨවි කියලා අඳුනගත්තට රාමුවක් තුල අපි ජීවත් වෙන්නේ. ඒකට තමයි අසුතවත් පුතුජනකම කියන්නේ. ආර්යයන් වංශලා වෙනකොට සුතවාදී ශ්‍රාවක වෙනකොට පාඨවි ධාතු නැහැ කියන්නේ නැහැ. පාඨවි ධාතු කියලා ඇල්ලුවා නම් යමක් එක වෙනස් වෙන සුළු බව. ඒ අල්ලන දේ හැඩයක් ආකාරයක් නිමිත්තක් ගන්න බැරි විදිහට වෙනස් වෙන සුළු බව දකින්නට තේනවා මේකක් අල්ලගෙන අපේ අත්තමුත්ත දත්ත කිරි අත්ත අත්තමුත්ත දත්ත වණත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත දක්වා ෆයිට් කරුවේ මේ බූදලිය අල්ලන්නනේ බාතවල සල් પરම්පරාවෙන් එන බූදලිය කියලා අපිට දීලා මැරිලා තියෙන්නේ මල හොන්තුවා බුදුරජාණන් මොනවද දුන්නේ රාහුල පුංචාන්තුරට බූදලිය ඊළඟට ආවට පස්සේ පැවිද්ද දුන්නා ඉතින් කතෝලික කට්ටිය බයිනෝ කිසිම කානුකම්පාවක් නැති තාත්තා කෙනෙක් බබා හම්බෙච්ච දවසේ ගෙදරින් පැනලා ගිහිල්ලා උදෙලිල්ල නාට පස්සේ හත් අවුරුදු වයසේ කා ගිහලා පැවිදි කිව්වා. බුදුහාමීට වැඩි එකක් දන්නේ නැහැ. ඔයගොල්ලෝ මොකද කරන්නේ ළමෙක් හම්බෙච්චා? බැංකුවේ මෙච්චර ගාණක් හම්බ කරලා තියෙනවා දරුවට. ඉඩම් අක්කර ගාණක් මෙච්චරක් තියෙන ඊට පස්සේ කුඩු ගන්න පටන් ගන්නවා. ඒ තාත්තා හම්බ කරලා තියෙනවා. ඌ හම්බ කරන්නේ නැහැ. නිසා ඕගොල්ලෝ හම්බ කරන්නේ අත්ප්‍රිය දායාද කියලා බුදුහාම කියනවා. අකමැති කෙනෙකුට හම්බ කරපු දේ දෙන්න වෙන දායාදයක් හම්බ කරලා ඉතී පපුව දානවා. ඊට මීට වැඩි හොඳ පොඩි එකාට සතිමත් වෙන්න කියලා දෙන්න. මේ වර්තමාන මොහොතේ චිත්තක්ෂණයක් හිටපන් කියලා දෙන්න. අප්පා පොඩි වයස වුණා කියන්නේ ගත්තොත් ඉගෙන ගන්න එකක් නැහැ. කෙල්ලෙකුට කොල්ලෙක් හොයලා දෙන්න හම්බ වෙන එකක් නැහැ. කියලා අම්මල දාතලා අර අර සුතවාරිය ශාවකම් පැත්තකදීදී මේ අසුතවත් පුතු ජනකමට නටන නැටිල්ල බලන්න උනම් පත්තරේ කියවන්න. රේඩියෝ එකට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. ටෙලිවිෂන් එක පොඩ්ඩක් බලන්න. දේශපාලනයට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. උන්ද කියලා දෙයක් ගාලා කොහොමද අසුතවත් පුතු ජනකම ඇති කරගන්නේ කියලා අපි දවසේ කොච්චර වෙලාවක් ওই විශ්සන්න පිටහට්ටන්න ගත කරනද බුදුබණ අහනවා වෙනුවට. බුදුබණ අහුව කියලාත් කියන්නේ මොනවද? බුදුබණේ කියලා කියන්නේ මොකද්ද බණක් වගේ එකක් නේ. කවදාකවත් මේ මම දැන් මෙතන ඉඳගෙන මේක මේ අබිනිෂ්ක්‍මණය කරලා ගත්ත අවස්ථාවේ මේ පාඨවි ධාතුයේ ස්වභාවය දැක ගන්න කියන බණක් අහලවත් තියෙනවා. ඇහෙයිද? තව අවුරුදු 100ක් බණ ඇහුවා. ඇහුවොත් ඒගොල්ලන්ට ওই බූදල් ඉස්තිර කරගෙන කරන්න පුළුවන්ද මේ වැඩේ? ඒකයි කියන්නේ මේ බණ අහනකොට අකමැත්තක් පහළ වෙනවා. න අබිනන්දුන්ති භවතුනානගේ මේ භාෂිතය අහලා ඒ අහපු 500ක් ස්වාමීන් වහන්සේලා අභිනන්දනය කරේ නෑ අටුවාචාන් වහන්සේලා කියන ඒගොල්ලෝ බමුණු පවුල් වලින් ඇවිල්ලා පැවිදිච්ච අය නිසා මිත්‍යා දෘෂ්ටික පැවිද්දෝ නැත්නම් බුදුහාමන් ගෝලෝ මිත්‍යා දෘෂ්ටික අපි නිසා පැවිදුන්නේ නෑ කියන මට පේනවා. මම හිතන්නේ අඟහරුවාදා තිබුණ බණේදී ඥානানন্দ ස්වාමීන් මේක නිදර්ශනයකට ගත්තා. අපි කැමැති නෑ අපි හදාගත්ත විදුරු මාලිගාව කඩාවැටෙන්නට. අපි ජීවත් වෙන මේ හීන ලෝකේ කඩා වැටෙනවට කැමති නෑ. ඒ නිසා බුදුබණ පැත්තකට කරන එක ලේසි. ඕව ඒ කාලේට ඇත්ත උනාට දැන් නෑ. දැන් වැඩ කරන්න බෑ කියලා පැත්තක දාලා අපි අර පුරුදු බින්ගෙට රිංගගෙන, සෙල්ලංගෙට රිංගගෙන පටවි පටවි කියලා පටවින් පටවිතෝ සංයුත්වා. සංයුත්වා කියලා කියන්නේ නිත්‍ය සංඥාවට දාලා ඒ ඒ ඒ පටවි මේ පටවි කියලා වෙන් කරනවා. නැත්නම් මේ අර්ග සංසන්දනය කරනවා. නැත්නම් මේ කෙරෙහි සංදන ඊට පස්සේ පටවි අභිනන්දනය කරන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් පටවිට ද්වේෂ කරත් ඒත් පටවි අහුවෙලා තියෙන තාමයි. අභිනන්දන කිරුවත් ද්වේෂ කිරුවත් පටවි වදනම් කරගන්න තියෙන. ඒක නිසා අපි මේ ගමනේදී භාවනා කරන කෙනෙක් වායෝ පොට්ටබ්බ ධාතුව කියලා මේකට කියන්නේ හුස්මට ස්පර්ශ වෙන කොටස පටවි පැත්තට කිට්ටු යෝ පොට්ටබ්බේ. ආනේකදී ආ භාවනා කරලා එක හුස්මක මේ මුල මේ මැද මේ අග වශයෙන් හොඳට මේ සම්බකාය වශයෙන් පිරිසිඳ බැලුවොත් නැති තැනකින් පටවි ධාතුව පටන් අරගෙන ඉසල් මට්ටමකට වෙලා ආය නැති දියක් බවට පත් වෙන හැටි දැක්කනම් නැත්තම් මුහුදෙන් පටන් ගත්ත රැල්ලක් නැවතත් මුහුදටම දී වෙලා යනවා වගේ වාතයෙන් පටන් ගත්ත සුළුසුලඟක් නැවත වාතයටම දී වෙලා යනවා වගේ මේක හොඳට පිරිසිදුව දැක්කනම් මේ හතර මහ භූතයන්ගෙම ඇතිවෙච්ච මේ නැතිතනින් පටන් අරගෙන උග්‍ර ස්ථානයකටපත් වෙලා නැවත නැතිලා යන ගතිය ගත්තොත් ඒකට කියනවා සංස්කාර ලක්ෂණය කියලා. ඕනම දෙයක තියෙන එක. අන්න ඒක දකින්න එක උපමානයක් විතරයි පටවි කියලා කියන්නේ. මේකේ බුදුජානකසේ පටවි ආපෝ තේජෝ වශයෙන් හතරක් වෙනලා භූතතෝ කියලා එකක් පෙන්නනවා. මේ හතර මහා ධාතුන් එකතු වුණාට පස්සේ මෙයාට පණ තියෙනවයි කියලා එකක් ලෝකේ හදාගන්නවා. ඒ පණ තියෙන කොට සත්තු වශයෙන්, බුම්මාට දෙවිවරු වශයෙන්, චාතුම් මහරජික දෙවිවරු වශයෙන්, යාම තාවදින්ස යාම තුසිත වශයෙන් දේවලෝකම වාගෙන අපි ඊට පස්සේ මේකේ මේ කොස්මොලොජි එහෙම නැත්නම් නස්සස්ත්‍ර විද්‍යාවක් හදාගෙන තිනවා. ඉතින් පුදුමාකාර විදිහට අද හොයනවා ඒ වගේ. බුදුන්සේ කියනවා මේ වැරදි වලට වටහා ගත්තොත් ඉතින් තොරන් ගන්නවා. ඒ තුරන් ගහන්නේ අර විදිහට දේව ලෝක, මනුෂ්‍ය ලෝක කියලා හිතාගෙන භූතන් භූතතෝ පස්සති කියලා මේ අර භූතයා මේ භූතය කියලා බලන හතර මහා භූතයෝ විතරමයි ඉන්නේ. භූත විද්‍යාවක් ඉගෙන ගන්න වෙන්නේ ඒ තරමට සිල් නැති කෙනෙකුට විතරයි. සීලයක ඉඳලා යම් කෙනෙක් මේ හතර මහා භූතයන්ගේ මේ කෙලි මේ විකට මේ කවට ටික දන්නවනම් ඒක තමයි ඔය වාත්පිත් සෙම් කියලා මේ ආයුර්වේදයට දාලා කටයුතු කරන්නේ. ඕනෙම ලෙඩකට වා පිටසෙන් ඕනෙම ලෙඩකට වර්තමාන මොහොතේ සිටීම ලෙඩ සුවස් කරන දෙයක්. ඒ කිසිම කෙනෙක් හටවත් නැහැ කියන්න බෑ. බුදුහන්ස කියනවා ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ. සත්තානම් විසුද්ධිය. සුද්ධිය ලබන්න ඕන මේම ඒ කායන මාර්ගේ මොකද්ද? සතිපට්ඨාන සති පිටවන්නේ කියලා. අද ඒක කවදාකවත් කවුරක්වත් පිළිගන්නේ නැහැ. ඔක්කොමලා කියලා කියන්නේ කයි ලෙඩක් ආව දොස්තරලාට ඵලයක්. මනසේ දක්වවොත් මානසික වෛද්‍යරයා ගාඩ බලයක්. ඉඩම් ප්‍රශ්නයක් ආවොත් නීතිඥයා ගාඩ බලයක්. සල්ලි ප්‍රශ්නයක් ආවොත් බැංකුවට බලයක්. ඒකල ආයතන ටික හදාගෙන කියන ප්‍රශ්නයක් ආවොත් අපි ළඟට එන්නේ කියලා. එක එක්කත් කියන දේ ප්‍රශ්නය තියෙන උඹ ළඟ උත්තරේ තියෙන උඹ ළඟ කියලා බුදුන් ඇර දෙපි කහගේ අමුදාවටද බැඳිලා ඉන්නේ. කයි පැත්තටද අපි මේ මම එච්චර ගණන් ගන්නෑ ඕගොල්ලෝ පිළිබඳව. මං කියන්නේ ඕගොල්ලන්ගේ දුවා දරුවන් කොහටද යොමු කරලා තියෙන්නේ? පුළුවන් ද මෙයින් මේ පිට හිතන්න. මේ මෙයින් පිට මේ වර්තමාන මොහොතේ හෝ මේ මම දැන් මෙතන කියන එක මේකට එකවර උත්තරයක් නැහැ. හැබැයි දිගට කරනකොට මේකෙන් පිට වෙන මොනක්වත් නැහැ උත්තරයක්. මේකයි බුදුරජාණන්සේ භාගයට hina වෙලා බලාගෙන ඉන්නේ. මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඒගොල්ලෝ කියනවා මම දැන් මෙතන ඉන්න වෙලාවක් නැහැ මට බැංකුවට යන්න වෙලා තියෙනවා. මට දැන් මෙතන ඉන්න වෙලාවක් නැහැ මට දොස්තර හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. මට දැන් මෙතන ඉන්න වෙලාවක් නැහැ. මට මානසික වෛද්‍යවරයෙක් හම්බෙට යන්න තියෙනවා. මට දැන් මෙතන ඉන්න වෙලාවක් නැහැ. මගේ ගෑණි ගැන බලන්න තියෙනවා, දරුවෝ ගැන බලන්න තියෙනවා, වස්තු ගැන බලන්න තියෙනවා කියලා අපි අනුන්ගේ සීනි කිරණ එක තමයි කරන්නේ. ඉතින් ඒකට බුදුරජාණන්සේ කවදාහකවත් දුස් දකින්නෙත් නැහැ, පහත් කළා හලකන්නෙත් නැහැ. එහෙම ඉඳලා ඉඳලා කවදද මේ මනසා මේ තමන්ගේ දෙයක් හැරෙන්නේ කියන එක 100% හම්බයක්. ඕගොල්ලෝ කොච්චර නැටුවත් කොහොමඩක්වත් දරුවෝ යොමු කරවන්න බෑ. උත්සාහය ගන්න පුළුවන්. ඒ උත්සාහය ආර්යයි. ඒ උත්සාහය දෙවියෝ ප්‍රකම වන්දනා කරනවා. ඒ උත්සාහයට බුදුන් වඳිනවා ඉන්න තැනක ඉඳගෙන. මේ බුදුන් කියන්නේ ඒකට උත්සාහ කරන්න මිසක් සාර්ථක වෙයි කියලා කියන්නේ බෑ. මොකද ලෝකයේ හැදලා තියෙන මේ පැත්තට ඉඳත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් අපි කොච්චර මාරපාක්ෂිකවද කටයුතු කරනවා කොච්චර බුද්ධපාක්ෂිකවද කොච්චර ප්‍රතිපදාට විරුද්ධව කටයුතු කරනවද කොච්චර ප්‍රතිපදාතිකේ කටයුතු කරනවද කොච්චර කෙලෙස් වලට පක්ෂව කටයුතු කරනවද කොච්චර නික්ලේශී වෙනවද කියලා පර්යාංකයක චිත්තක්ෂණ ගන්න බලන්න වර්තමාන මොහොතේ ඉන්න. දවසේ බලන්න චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ඉන්නවද කියලා ඒකට වෙන කවුරුත් ඕනේ තමන් ඒ මිම්ම හදා ගන්න පුළුවන් නම් දැන් තියෙනවා කම්පියුටර් එකේ ඇප්ලිකේෂන් එකක් ඒ ඇප් එක දැම්මට පස්සේ ඉඳගෙන ඉන්න පැය ගන්න ඉබේම කම්පියුටර් වැටෙනවා. සක්මන් කරන පැය ගන්න ඉබේම කම්පියුටර් වැටෙනවා. ඒකට දවස් සුමානයක් ගියාට පස්සේ එයාට කීත හැකි මම මෙච්චර චිත්තක්ෂණ ගානක් අපාය සහායක වැඩ කරලා තියෙනවා මෙච්චර චිත්තක්ෂණයක් මගේ වැඩක් කරගෙන තියෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට සතිපාසල යටතේ ඒගේ ඇප්ලිකේෂන් එකක් හදලා ළමයින්ට දෙන්න බලන්න දවසේ චිත්තක්ෂණ කීයක් එළඹ සිට 100න් ගත කරාද කියලා. චිත්තක්ෂණ 100ක් අංජබජල් වෙලා අන්දමන්ද වෙලා ඔළුව ක්‍රේල් කරගෙන ගත කරලා තියෙනවා කියලා බැලුවොත් අපිට ඇත්තට Nobel Prize හම්බ කරන්න තරම් අපි පිස්සු කෙලින જાතියක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් කට්ටියත් එකතු කරන කට්ටියත් තනාගෙන කට්ටියගෙමුත් ඇනිලා බල්ලොත් එක්ක බුදියාගෙන බැක්කොත් එක්ක නැගිටින ලෝකයක් තියෙනවා. රැල්ලට වැලිලා රැල්ලට අහුවෙච්ච ලෝකයක් තියෙනවා. බුදුරජාණන්සේ මේකට දෙන්නේ විභජ්‍යවාදී උත්තරයක්. මම දැන් මෙතන කියන එකට ගහන්න කවුරක්වත් නැහැ. ඒ නිසා ඒකට වන් මෑන් ආමි තනි මිනිහාගේ හමුදාවක් හැදෙන්න ඕනේ. ඒකට කියනවා මහතංගණන් හස්ති රාජයි කියලා කියනවා. කැලින් වෙන්ගල තනිය ජීවත් වෙනව හත් ඒකට කියන්නේ මේ හත් පොලෙයි කියලා. එතෙක් වගේ නැත්තම් කංග වේනගේ තනි අඟ වගේ. අන්න ඒකෙදි මේක සාක්ෂාත් කරන්න කරන්න බෑ. හැබැයි මේ පැත්ත අහුවෙන්නේ ආර්ය සත් මේ මේ සුතවාරිය ශාවක නැත්තම් රහතන් වහන්සේට මම මේක සංසන්දනයේ වශයෙන් පෙන්වන්නේ අපි පෘථග්ජන භාවයේ කොච්චර රකින්න දවසේ ගත කරනවද කියලා බලලා කර්මා කරලා Taman කෙරේ Taman අනුකම්පාවක් තියෙනවා අර සතිමත්ව ගත කරන චිත්තක්ෂණයේ සංවේගයෙන් දැනගෙන වැඩි කරන්න උත්සාහ ගත්තොත් අපි සීල ධර්මයන්ගේ මූල ස්වභාවය සීල ධර්මයන්ගේ මූල ආකෘතිය තේරුම් ගැනීමේ ව්‍යාපාරයකට අපි යෙදෙනවා ඒ නිසා ඒකට ධෛර්ය ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් ශිළු දිනාට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි. තවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.